හොඳයි එමනම් ධර්මස්තවණේට සූදානම් වෙලා සියලු දෙනාම සාදුකාරයක් වත්තු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මින් පහීනේ බ්‍යන්ති කතේ සාන්ති අධිචිත්ත මනුයුත්තස්ස භික්ඛුනෝ මජ්ක්‍ධිමා කිලේ උපක්ඛිලේසා කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ විහිංසා විතක්කෝ තමේනං සචේතකෝ භික්ඛු දබ්බ ජාතිකෝ තස්මින් විනෝදේති පජහති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩ පිළිවෙලකදීලා ගත කරන අවස්ථාවක් ඉතින් හැමදාම අපි මේ වගේ රාත්‍රී 8ට ධර්ම දේශනාවක් සඳහා කාලය වෙන් කරගෙන තියෙනවා ඉතින් මේ දේශනාවල් එකට එකට ඇමිනිලා දේශනා මාලාවක් විදිහටයි අපි මේ කරගෙන ඉන්නේ. අද අපි මේ තුන්වෙනි දවසේ තුන්වෙනි ධර්ම දේශනාව සඳහායි මේ වෙලාව සටහන් වෙන්නේ. ඉතින් මේ දේශනා මාලාව සඳහා සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද වටිනා සූත්‍රයක් අපි පොදු මාතෘකා වශයෙන් ඉස්සරහින් තියාගත්තා. ඒ මාතෘකාවේ නම සඳහන් වෙන්නේ පන්සුදෝවන සූත්‍රය කියලා. ඒ සූත්‍රය පොතක් පතක් පෙරන කෙනෙකුට නම් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ටික නිපාතේ සඳහන් වෙනවා. ඒකේ ප්‍රධාන වශයෙන් කාරණා තුනකුයි විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කාරණා තුන සරුවචනාති ඉස්සිල්ලසලාම කාටත් තේරෙන භාෂාවෙන් නිදර්ශනයක් මාර්ගයෙන් ගෙන හර දක්වනවා. ඒ නිදර්ශනය අනුව තමයි මේ සූත්‍රයට නම මේ නම ලැබිලා තියෙන්නේ. ඒ නිදර්ශනේ කියවෙන්නේ රත්තරන් පස් හම්බෙච්ච මිනිස්සෙක් ඒ රත්තරන් පස් හොදලා ක්‍රමයෙන් රත්තරන් වෙන් කර ගන්න ආකාරය. ඒ ඉස්සල්ලාම ඒ රත්තරන් පස ඔරුවක හෝ ඒ වගේ භාජනයක දාලා ඒකේ තියෙන ගොරෝසු කැට කැබලි කළු මස් මැටි අයින් කරනවා වැඩේට බැහැ ගැනීමක් වශයෙන්. <clears throat> ඉතින් මේ උපමාව සරුවඥාන්සේ පෙන්නලා යම් කිසි කෙනෙක් මේ සරුවඥ ශාසනයක මනුස්සාත්ම භාවයක් ලැබිලා ඉපදිලා ඒ මනුස්සයාට තමන්ගේ හිත පිරිසිදු කරගන්න සත්තානං විසුද්ධියා කියන විදිහට රත්තරන් පසේ රත්තරන් ටික වෙන් කරගන්නවා වගේ තමන්ගේ තියෙන මේ විසුද්ධිය පිරිසිදුකම ලබා ගැනීම සඳහා කටයුතු කරනකොට අර පංසු දෝවකයා රත්තරම් පස හොදන්නා ගොරෝසු කැටි කැබලිති වෙන් කරන්න වගේ ඉස්සල්ලාම මේ පුද්ගලයාට කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත කියන මේ සමාජයට පිළිලි කරකද දෙන කරදර කරන තමන්ට මත්තට අනාගතයට කරදර කරන ඒ කයේ දඩබ්බර ගති ඡණ්ඩපරුස ගති කාය දුස්චරිත වචනවල තියෙන දුස්චරිත ගති අයින් කරන්න වෙනවා හිතේ තියෙන දුස්චරිත ගති අයින් කරන්න වෙනවා. ඉතින් මේ දුස්චරිත එක එක සරුවචනාංශය දැන ගැනීම පිණිස නම් කරලා තියෙනවා මේ සූත්‍රේ නැති වුණාට අපි ඔය සමාදන් වෙච්ච දැන් සමාදන් වෙච්ච සීලයේ තියෙන සතුන් මනවන නොමාරමි හොරකම් නොකරමි කාමීත්‍යාචාරය නොකරමි කියන පළවෙනි ශික්ෂාපද තුන කාය දුස්චරිත විදිහට වැටෙනවා ඊගාට සඳහන් කරපු බොරු කේලාම් වචන හිස් වචන පරිස වචන කතා කරන්නේ නැහැ කියන එක වචී දුස්චරිත වලට වැටෙනවා. මනෝ දුස්චරිත වශයෙන් මේ සූත්‍රයට අනුව දැක්වෙන්නේ අවිද්‍යාව ව්‍යාපාදේ කාම මිච්ඡා දිට්ඨි කියන ඊ타මත්ම දැඩි ලෝභය ඒ වගේම තද්ද බල තරහව සහ සම්පූර්ණ වැරදි මිත්‍යා දෘෂ්ටික හිතිවිලි මේ තුන මනෝ දුස්චරිත විදිය සඳහන්. ඉතින් මෙව්වා පිළිසිදුවක් කරගන්න නැතුව ඉදිරි පියවර යන්න අමාරුයි. ඒ නැත්තම් මේ සීලේක පිළිටන් නැතුව ඉදිරි පියවරට යන්න අමාරු නිසා අර පංසුදෝන චික්ෂා මේ උපමාවෙන් පළවෙනියෙන් මේ පස්සෝ දාන්න අර ගොරෝසු කැට කැබලි වෙන් කරනවා. ඊට පස්සේ තස්මින් පහිනේ ව්‍යන්තිකතේ සම්ති අධිචිත්ත මනියුත්ස්ස බික්කුණෝ මජ්ක්‍ධිමා උපක්ඛිලේසා මෙන්න මේ විදිහට ගොරෝසු කැටකැබිලි අයින් කරගත්ත මිනිස්සයාට ඊට පස්සේ අහුවෙනවා සියුම් කැටකැබිලි සහ රළු වැලි. ඒ වගේ තමයි අර සීලයක හිත පිහිටුවලා කය වචන දෙක සංවර කරගෙන ඇතුළත තියෙන කුණු පට්ටුව කියන උපක්ලේශ කියලා මේක සඳහන් කරලා තියෙන කෙලෙස් තට්ටුව අයින් කරන්න කටයුතු කරනකොට යාර දකින්න හම්බ වෙනවා අර මෙතෙක් කල් දැකපු නැති සියුම් කෙලස් වගේක් හිතේ තියෙනවා. අර පළවෙනියෙන්ම අහුවෙච්ච සීලෙන් අයින් කරපු ඒ රළු පරළු ඡණ්ඩ පරිස දේවල් ඇති කරන කෙලස් වලට කියන්නේ විචික්කම කෙලස් කියලායි. ඒක අයින් කරලා තවදුරටත් තමන් කෙරේ මෛත්‍රියෙන් කරුණාවෙන් මේ හිත පිරිසුදු කර ගන්නට ඕනේ ආත්මය පිරිසුදු කර ගන්නට ඕනේ කියලා. බණ භාවනාවේ යෙදෙන කෙනාට හම් වෙනවා දෙවෙනි මට්ටමේ කෙලෙස් පන්තියක්. ඒවට මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ මධ්‍යම ප්‍රමාණය උපක්ලේශ කියලා. ඉතින් සූත්‍ර පිටකේ තියෙන අනිකුත් නිදර්ශන අනුව වන්නකොට ඒවට පරිඋත්ථාන කෙලස් කියලා කියනවා. හිතේ නැගිටම එවුවා. නමුත් අනිවාර්යයෙන්ම අකුසලයක් වෙන්න වෙනවාමයි කියලා දෙයක් නැහැ. හිතේ නැගලා සමහරට හිතේම බැහැලත් යනවා. සමහර වෙලාවට ඒක දරා කියා ගන්න බැරි වුණොත් ක්‍රියාවක් මතින් වචනයක් මතින් එලි දක්වලා ඉතින් අනුන්ට කරදර කරනවා. එහෙම කරදර නොකර හිතට මතුවෙලා හිතෙන්ම පැහැලා යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ දෙවෙනි මට්ටමේ කෙලෙස් සමාජයේට හිරියර කරන්නත් ඉඩ තියෙනවා නොකරන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා ඒවට කියන්නේ පරිඋත්තාන කියලා. <clears throat> නිකන් නිින්දෙන් නැගිටලා ඉන්නේ. නමුත් ඇඳෙන් බැහැලා නැහැ තාම. ඇඳේම නලිය නලිය ඉන්නවා. එළියට බැහැලා නැහැ වගේ. ඒවට කියනවා මධ්‍යම ප්‍රපාදේ උපක්ලේශ නැත්තම් අපි සාමාන්‍ය මේ පොත්පත් කියවනත්ව පාවිච්චි කරන වචන කියනවා නීවරණ ධර්ම කියලා කියන්නේ. ඉතින් අන්නේ නීවරණ ධර්ම මතුණාට පස්සේ පළවෙනි කෙලස් ටික අයින් කරපු නීවරණ ධර්ම දැකගත්තු ඒ භික්ෂුව එහෙම නැත්නම් ඒ සංසාරේ බය දක්නා කෙනා සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන කෙනා තමේනම් සචේතකෝ බික්කු දබ්බ ජාතිකෝ කියලා මේ කෙලෙස් කපාගෙන හිත පිරිසුදු කරගන්නට ඉදිරියට යන කෙනාට තිබිය යුතු ලකුණු ටිකක් <coughs> මෙතන සඳහන් වෙනවා සචේතකෝ කියලා කියන්නේ සමාධියක් තියෙනවා. තමයි තේරෙනවා මේ අසංවිධිතව අසමාහිතව ලෝකේ හැසිරෙන කෙනු ඇත්තෝ අශිෂ්ටයි අශීලාචාරයි. ඒක නිසා සමාහිතව සමාධිගතව ජීවිතේ ගත කරනවා නම් ශ්‍රේෂ්ඨයි. ශිෂ්ටාචාරය හැදියාවක් තියෙනවා. අනේ ඒක පිළිබඳ හැඟීමක් ඇති කෙනා. ඒ වගේම තබ්බජාතිකෝ කියලා මෙතන වචනයක් සඳහන් වෙනවා. ප්‍රගතිය බලන, ඉදිරිය බලන පඬිත කෙනෙක් වෙන්න ඕනේ. අන්නේ ඒ කෙනා ඒ මේ දැකපු මැදපන්තියේ කෙලෙස් පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති කියලා ප්‍රහාණය කරනවා. දුරු කරන්න උත්සාහ කරනවා. විනෝදනය කරනවා. එයින් වැළකින්න උත්සාහ කරනවා. ව්‍යන්ති කරෝති අවසන් කරන්න උත්සාහ කරනවා අනභවංගමේටි නැති දෙයක් බවට පත් කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ ඇතුළත Taman තුල තාම එලි දැක්විලා නැතුව ඇතුලේ කැකෑරෙමින් තියෙන නිින්දෙන් අවදි වුණාට ඇඳෙන් බහැලා නැතුව ඇඳේ පෙරලි පෙරලි ඉන්නකොට අවස්ථාව වගේ තියෙන මේ කෙලෙස් දැක්කට පස්සේ ඉව නැති කිරීමට දුරුවන් කිරීමට නොයන දෙයක් බවට පත් කර ගැනීමට ගන්න උත්සාහයට සරුවඥාන්සේ කියන්නේ ඒකට පහාන සංඥා කියන නම. ඒක මට මතක ආවිත් ඉස්සලා දවසකත් ප්‍රශ්නෙක මතුණා අපි මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙනව මේ සංඥා කොහොමද භවනා ජීවිතයකට ලං කරගන්න කියලා. ඉතින් ඒකට සම්බන්ධතාවය මේකේ පේනවා. කිරිමානන්ද සූත්‍රයේ සරුවචනන්සේ සඳහන් කරනවා uppannam kama vitakkam nāti vāseeti pajahati vinodeeti byanti karoti anabhavam gameeti uppannam vyapada vitakkam uppannam vihinsa vitakkam නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති uppannuppanne papake akusale dhamme නාදි වාසේති පජහති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති කියලා ඒ පදවැලමයි පාවිච්චි කරන්නේ. නිසා අපිට භාවනා කරන කෙනෙක්ගේ හිත දිගහැරලා බලනවා වගේ අභ්‍යාසයක් කළොත් අර සීලෙන් නතර කරලා යුතු කෙලස් නතර කරලා සමාධි භාවනාවක අපි වෙන වෙන විදිහට කරන ඉඳගෙන වාඩිලා භාවනා කරනකොට හිතට එන හිතට පේනේන තමන්ට පමණක් පේනේන මේ කෙලෙස් දැක්කට පස්සේ ඒව නැති කිරීම පිණිස දුරුවන් කිරීම පිණිස නැති දෙයක් වාටපත් කිරීම පිණිස කටයුතු කරන්නට අර සචිත්තකෝ කියන තමන් පිළිබඳව හිත ඇති පඬිතයත් කටයුතු කරනවා. ඒ කටයුතු කරනකොට මේ මධ්‍යම ප්‍රතිවය තියෙන කෙලෙස් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලයි මේ ප්‍රමාණ කරලා තියෙන්නේ. හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට මේ පුද්ගලයාට භාවනා කරනකොට අපි දැන් වනේදී සාකච්ඡා කරගන්න ඕනේ කොහොමද කාම විතක්ක මතුවෙන්නේ කියලා. කොහොමද කාම විතක්ක කියන්නේ ආසාව. නැත්තම් අපි ඒක නීවරණ පැත්තෙන් බලනවා කාම ඡන්දය කියලා කියනවා. කාම වස්තුන් කෙරෙහි ඇති ආසාව. ඊකට ව්‍යාපාදය ඒකට කියන්නේ තරහව නැත්නම් විහිංසාව කාම විතක්ක ව්‍යාපාද ව්‍යාපාදයේ නීවරණ ධර්ම වල ව්‍යාපාදයේ වශයෙන් කෙලින්ම සඳහන් කරනවා. ඊට පස්සේ විහිංසාව කියලා කියන්නේ අනුන් නස්නා හිතවිලි, ඝාතක හිතවිලි, වනස් හිතවිලි කියලා කියනවා. ඒකත් අර ව්‍යාපාදයේම ඉදිරියට යන දේවල්. ඉතින් මේ තුනේ හඳුනාගන්නේ කොහොමද? භාවනා කරනකොට ඒ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක හඳුනාගන්නේ කොහොමද කියනකොට මට මතක් වෙනවා පුංචි කතාවක්. ඒක සමාජලාවට ඔය දවල් දාන දුන්නාට පස්සේ දාන දන් දෙන අයට බණටත් කියනවා. ඒකෙන් නිකන් සාමාන්‍ය හැඟීමක් ඇති කරගන්න පුළුවන් කොහොමද අපේ හිත එක එක මේ විතක් ඇවිල්ලා අපේ වෙස් පෙරලෙන හැටි. වෙස් පෙරලා අපිට අර මේ ආධ්‍යාත්මික ගමනින් අපි වීශි කළා දාන හැටි. අපිට ඒක කරගෙන යන්න බැරි හැටි. උදාහරණයක් වශයෙන් මේ කතාවේදී මේක ධම්මපදයේ තියෙන කතාවක්. ඒකෙදී කියලා තියෙනවා සරුවච්චන් වහන්සේ සවැත් නුර ජේතවනාරාමේ බොහෝම ජයට ඒ ශාසන කටයුතු කරනකොට ඒ සවැත් නුවර වීතික හිටපු මුදලාලිලා අතරින් හිටපු එක සත්පුරුෂයෙකුට කල්පනා වුණාලු අපි මේ ව්‍යාපාරවල ඉඳලා ගත කරන උදේ ඉඳලා හැන්දෑව වෙනකන් හැම වෙලාවෙම කියක් හරි හම්බ කරන්න උත්සාහ කරමින් ඉන්නේ. ඒ නමුත් අපිට මේ වීදියේ ඉස්සරහින් සංඝයා වහන්සේ නමක් වැඩිවෙත් පින්න පාදිරියක් බෙදනවා. ඒකටත් ඉතින් අත් දෙක හොදලා ඉසෝදානාලා උයලා පිහලා දෙන්න වෙන්නේ. තැම්පිච්ච බතක් බෙදන්න පුළුවන්. ඒ නිසා අපි දවසක් විවේක අරගෙන දාහනියක් දුන්නොත් නරකද කියලා හිතක්. ඉතින් ඒක විවේක ඇති වෙලාවෙදී අල්ලපු කඩේ මොඳ ලාලිට කියනකොට එයත් කිව්වලු බොහොම හොඳයි. මටත් ඒක හිතිලා තියෙනකෝ. ඔහොම ඉතින් මුළු ඒ වීදියේම ඉන්න ඇත්තන්ට හිත පහළ වෙලා තියෙනවා. කට්ටියකට දානයක් දෙමු කියලා. ඉතින් මේක ගිහිල්ලා gedara dora තම තමන්ගේ අමුදරුවන්ට කියනකොට ඒ ඇත්තෝ ඊටත් වැඩිය සතුටෙන් ප්‍රකාශ කරලා තියෙනවා අපිටත් ඒ වගේ අවස්ථාවක් හම්බ වෙනවා හොඳයි කියලා. ඉතින් පස්සේ කට්ටිය ගිහිල්ලා සරුවචනාංශයට ආරාධනා කරලා අපිට දානයකට අවස්ථාවක් දෙන්නයි කියලා. පස්සේ මේගොල්ලෝ ගිහිල්ලා ඒ දාන දවසට ඉස්සලා ওই දායකව වගේ මේ තවත්නුර ජේතවනාරාමෙම එලිමහනක ලිප් බැඳලා ගිනි මොලෝලා ඉතින් දානේ සූදානම් කරා. සූදානම් කරපුවම හැම කෙනෙක්ම මුදලෙමුත් ධනෙමුත් ශ්‍රමෙමුත් ධන දාහාන්‍ය වලිමුත් ඉතින් උදව් කරා. ඒ නිසා බොහෝම ජයයට දාන ඉදුණා. ඊට පස්සේ සරුව මේ පින්ඩපාති වඩිනත්තුත් නතර කරලා සංඝයා වහන්සේලාට දාන දුන්නට පස්සේ කිසිම දෙයක අඩුපාඩුවක් නැහැ. හරි සතුටුයි. ඒ මුදලාලිටට සතුටුයි. ගෙවල් දොරවල් ඉන්නත් සතුටුයි. ඉතින් දැන් දාන ඉවර වෙලා බණ ටිකක් කියන වෙලාවේදී අර සංවිධානයකට උපාසක මාත්‍යාට හිතනවලු දැන් මෙතනින් මේගොල්ලෝ එළියට ගිය ගමන් දානිලා පිටවෙච්ච ගමන් ආයෙත් ගිහිල්ලා ආයෙත්ින් කාම විතක්ක ව්‍යාපාද විතක්ක නැත්නම් හම්බ කරන වැඩවලට යනවා. මේ පිරිස බැරිද දිගටම මේ වගේ මේ ධාර්මික ආගමික කටයුතු වල දාන්න කියලා එයා කල්පනා කරලා අර වැඩි හිටි පිරිමි කට්ටියට කිව්වලු අපි දැන් මේ අහන බණේදී ඔක්කොමලා හරි සතුටෙන් බණ අහගෙන ඉන්නවා. අපි මුළු තුන් යා තුන් යා රාත්‍රියක් මුලෙල්ලේ බණ කියන්න ඇරලා අපි මේ කටියට බණ ටිකක් අස්සවමු කියලා. ඉතින් මේ සංවිධානය කරනත් ඔකවලු ඔයා තමයි මෙතෙන්ට සංවිධානය කරලා දැන් නම් හොඳට සහයෝගයක් තියෙනවා. අපේ විරෝධත්වයක් නැහැ. අපි පුළුවන් නම් එනම් කට්ටියටම බණ කියන සකස් කරමු. පස්සේ මේ පුද්ගලයා පිරිස අතරට අදහස් දැම්මට පස්සේ හැම කෙනාම කියලා දෙනවා බොහොම හොඳයි කියලා. ආයෙම නම් දැන් ගෙදර ගිහලා ඔක්කොමලා 6ට එන්න ඕනේ. 6 ඉඳලා 10 වෙනකන් මුල් බණවර 10 ඉඳලා 2 වෙනකන් දෙවෙනි බණවර දෙකේ ඉඳලා ආය වෙනකන් තුන්වෙනි බණවල්. ඇත්තටම දැන් මේ බණහන පිරිස තීරුම් අරගන්න ඕනේ මෙතනත් ඇති පැරණියත්ෝ ලංකාවේ ඉස්සර තිබුණේ හැන්දෑවේ පන්සලට ගියාම උදේ පාන්දර වෙනකම් බණහන පුරුද්ද. බණවර තුනක් තියෙනවා. ඒ බණවර තුනේදී ස්වාමීන් වහන්සේලා තුන් නමක් බණ කියනවා. ඔය අතරමැදදී ඉතින් පන්සාලිස් නටනවා, සූවිසි මේ නටනවා. එහෙම නැත්නම් ඔය 18 වන්නන් නටනවා. මොන මොන හරි කරලා මිනිස්සු නැගිට්ටෝලා උදේ වෙනකන් සල්පිල තියාගෙන භාවනා බණ කියලා කියනවා. ඒ මොකද ඉස්සර සිංහලයට ගොවිතැන්පත් කරනකොට ඔය කුඹුරු කෝපු කාපු දවස්වල වෙනකොට ඔය දවසක් වෙන් කරන එක අමාරු නෑ. මොකද අද හරි අමාරුයි අපිට මුළු රාත්‍රියක් බණ අහන්න. ඒක නිසා ඔය විශේෂ මානකාරික ධර්මපාලතුමාගේ යෝජනාවක් අනුව කොළඹ වජිරාරාමේ ස්වාමීන් වහන්සේලා තමයි ඔය පැයේ බණ කියන එක අඳුනලා දුන්නේ. ඊට පස්සේ දැන් අපි අර කාර්යබහුල ජීවිතේට පැයකට ගියාට පැරණි බණ ක්‍රමය තමයි මේ මෙතෙන්දි කතා වෙන්නේ. ඉතින් කොහොම හරි ඒක නිකම් දැන ගැනීම සඳහා මම මේ මතක් කළේ. කොහොම හරි බණ කතා කරලා 6 වෙනකොට විශාල සෙනඟක් ජේතවනාරාමයට රැස් වෙලා තියෙනවා. දැන් උනත් දඹදිව ගිය කෙනෙක් දකිනවා ඔය සරුවචනාංශේ ධර්ම දේශනා කරව ධර්ම මණ්ඩපය බොහොම පොඩි එකක්. මෙච්චර ලොකු නෑ මේකේ හතර එකක් විතර ඉඩ තියෙන. ඉතින් ඒක ඇතුලේ ඉඩ නෑ සම්පූර්ණ ජේතවනාරාම එළියෙත් එක්ක විශාල සෙනඟක් ඉතින් සංඝයාංශලා එලා බලලා තිනවා සිල්ලත්තන්ගෙන් පිරියා. ඊට පස්සේ දැන් 6 ඉඳලා 10 වෙනකන් බණ වාරේ කරගෙන යනකොට ඒ 8 9 වේගන යනකොට මෙතන පිරිසේ හිටපු කට්ටියකට දැන් ඉහිලුන් නැතුව ගියා. ඒ කට්ටිය කියලා tie හිතව හිතලා තියෙනවා දැන් ඊයේ හැන්දෑවේ අපි මෙහි ආවේ කළා උදේ වරුවේ දානේ පූජා කළා දවල් බණ ඇහුවා දැන් ඉතින් හැන්දෑවේ වරුවත් එහෙම නැත්නම් රාත්‍රියත් මුල් යාම ඉවර වෙගෙන එනවා නමුත් මේ මට අසවල් වැඩේ කරගන්න තිබුණා. ඒක කරගන්න බැන්නොත් හෙට දවසෙත් වැඩක් කරගන්න හම්බෙන්නේ. ඒ නිසා දැන් නැගිටලා ගියොත් හොඳයි කියලා. එහෙම නැත්නම් තව කෙනෙකුට හිතලා තියෙනවා මම මේ භාවනා කරනකොට අසවලා එනවාද? එන වෙලාවේදී අද මට ඉඳලා ගෙදර අල්ලගන්න බැරුණොත් මේක පාඩුයි කියලා. නානා ආකාරයේ Taman පිටතර තියෙන බැඳීම් සහ පිටාය Taman එක තියෙන බැඳීම් නිසා බනහාන හිත කැඩිලා ළඟ ඉන්න අයගේ කන්ට කුටු කුටු ගාලා ඕගොල්ලෝ එනම් බනහලා එන්න මට පොඩි වැඩක් තියෙනවා කියලා නැගිටලා යන්න පටන් ගත්තා. යන්න පටන් අරගෙන දැන් ඔන්න 10 බණ වාර ඉවර වෙලා ඊගාව හාමුදුර වඩිනකොට අච්චර තද බදයක් නැහැ. ඊට පස්සේ 10 ඉඳලා පාන්දර 2 වෙනකම් බණ අහනකොට ඊගාව පිළිසෙට නුරුස්නා ගති පහළ වෙනවා. මේ මිනිස්සු පිංකම් කරන්න ගියාම බැඳගෙන කරන ඕව කරලිවල අපි රසාවක් කරගන්නේ නැද්ද? මේ යක පොඩ්ඩක් හා කිව්වට පස්සේ මේ විදියට කරනවා කියලා අර සංවිධායකනත් බැන බැන කාටවත් නොකිය පුටු පුටු ගාලා නැගිටලා යන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් ඔන්න පාන්දර දෙක වෙනකොට අර ශාලාව ඇතුළට යන්තම් ඉන්න සෙනක විතරයි හිටියේ. හැබැයි විශේෂයක් තිබිලා තියෙනවා අර බණට ආරාධනා කරපු කීප දෙනා එහෙම මිද්ද ගැවුවා වගේ ඉඳගෙන දිගටම බණා. පිටිපස්සේ ඉන්න කට්ටියකින් භාගයක් 10 වෙනකොට ගියා. භාගයෙන් තුනෙන් එකක්. ඊගාව තුනෙන් එක මධ්‍යම රාත්‍රියේ ගියා. එතකොට ඉතුරු උනේ වයසක ඇත්තෝ ටික විතරයි. ඒ ඇත්තෝ පිටිපස්සට ගිහිල්ලා බුදියා ගත්තා. පාන්දර දෙකේ ඉඳලා 6 වෙනකොට උදේ වෙනකොට <clears throat> අර ඉස්සරහා ඉඳගෙන බණ අහන හතර දෙනා පස් දෙනා විතරයි පිටිපස්සේ මිනු කට්ටියට යන්න විදියකුත් නැහැ ටෝච් එක කරන් කරන මන ගේන්නත් නැතුව ඇති පැත්ත කළා බුදියා ගත්තා. බුදියා ගත්ත පස්සේ සංඝයා ගිහිල්ලා බැලුවා දැන් හැන්දෑවේ පළවෙනි බණ වර යාමට ඉඩ නැහැ. දෙවෙනි එකේදී ටිකක් ඉඩ අරනවා තුන්වෙනි වෙනකොට බණ අහන්න කෙනෙක් නැහැ. මෙන්න මේක විස්තර කරලා අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරනකොට පළවෙනි වතාවටම මේ බණ ඇහිීමට වැඩිය Tamange වැඩ කටයුතු කල්පනා කරන කට්ටිය නැගිට්ටේ කාම විතක්ක නිසායි කියලා. විවිධාකාර සම්බන්ධතා නිසා. දෙවෙනි යාමයේ නුරුස්නාගති පහල කරලා පුටු පුටු ගාලා නැගිටලා ගිය කට්ටිය ව්‍යාපාද විතක්ක බහුල ඇත්තෝ. ඊට පස්සේ අන්තිමට යාගණ්ඩේ ගන්න බැරි කමකට පැත්තකලා බුදිය ගත්ත කට්ටිය මේ සූත්‍රය සඳහන් නැති වුණාට එතන සඳහන් කරලා තියෙන්නේ අවිද්‍යාව බහුලත්වයි කියලා. මේ නිසා කටයුත්තක් කරගෙන යනකොට ඒ පිරිස්සල ඉන්න යම් යම් කොටස් යම් යම් විතක්ක පහළ වීම නිසා ඒ සාධාරණ වැඩ වලින් කඩා වැටෙනවා. කඩා පයින්නෝ. කෙසේ නමුත් පහුවෙන්දා උදේ ඒ සරුවච්චන් වහන්සේට සංඝයා වහන්සේගේ මේ කතාව ආරංචි වෙනවා. ආරංචින පස්සේ අනුරාධපුර වහන්සේ ධර්ම සභා මණ්ඩලයට වැඩම කරලා උන්වහන්සේ සඳහන් කළා තියෙනවා අප්පකාතේ මිනිස්සේසු තේ ජනාපාර ගාමිනෝ අතායන් ිතරාපජා තිරමේවානු ධාවති කියලා. මහනි මේ සංසාරේ මට පේනවා මේ සර්වඥ ඥාණයට අප්පකාතේ මිනිස්සේසු මිනිස්යන් අතුරින් ඉතාම අල්ප කොටසක් තේ ජනාපාර ගාමිනෝ යත් සංසාර කසරෙන් ඈතර වෙනවා. අතහායන් ිතරාපජා මේ අනික් කට්ටිය මේ ගෝසාවට පිටිපස්සෙන් එන රැල්ල තිරමේ වානු දාවති. හරියට කියනවා නම් ගඟක් ඊතර වීමට තියෙන ගඟක් කරා පනින්න අත්‍යවශ්‍ය වෙලාවක කෙනෙක් කාය ජීවිත নিরপেক্ষව ගඟට පනිනවා එකතරෙන් ඊතරනවා මැරෙනවා මැරිච්චාවයි කිය. ඔත් විශාල පිරිසක් වතුරට බහින්න නැතුව ගොඩ දම්බි ගහනවා වතුරේ වගේ. ඒක තමයි අද ලංකාවේ බුද්ධ ආගම කියන්නේ. බහැලා වැඩ කරන සුළු පිරිසක් ඉන්නවා අයත්තෝ අර කියන විදිහට සීල ශික්ෂාවක සමාදන් වෙලා නතර වෙන්නේ නැතුව සචේතකෝ දබ්බජාතිකෝ කියන විදිහට සමාධියක් වඩ아가න ප්‍රන්දිත වැඩකරනද බහැගෙන වැඩ කරනවා එතකොට යත්තන්ට ওই කියන කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක පේනවා ඉතින් ඒකට මොනව කරන්නද ඒක ඉතින් යෙදී යෙදී යෙදී යෙදී ටික ටික කඩනවා නමුත් උඟ දෙනෙක් තාමත් ගඟ යුරේ ඉඳගෙන තිර මේ වාණු ධාති අර බැහැගෙන වැඩ කරන අය වගේ ගොඩ ඉඳගෙන තඹි ගන්නවා. අද ලංකාවේ තියෙන බුද්ධ ආගමේ අරස්කඩක් ওই අවුරුදු 2500 ගානකට ඉස්සලා ලියවිච්ච එකක් මම මේ මතක් කරේ මේ කාම විතක්යන් නිසා මේ යන ගමන කොච්චර දෝ යන්න පුළුවන් ගමනක් නමුත් අපි හැලෙනවා. කොච්චර දෝ යන්න පුළුවන් ගමනක් ව්‍යාපාද විතක්ක නිසා හැලෙනවා විහිංසාව විතක්ක නිසා හැලෙනවා එතකොට අපි දැන් මේ ටික විස්තර කරන්න සඳහා මම මේ ඉදිරිපත් කරපු නිදර්ශනය භාවනා කරන කෙනෙක්ගේ හිතට වැඩ කරන හැටි බැලුවොත් අපි මුල්ම දවසේ මේ පිළිසෙට උපදේශ පන්තියක් දුන්නා ඉඳගෙන භාවනා කරනකොට කොහොමද කයේ හිත හොඳට තැම්පත් කරලා හිත ඇතුළට නමාගෙන හිමීට ස්වභාවයෙන් මතුවෙන ආස්වාස ප්‍රස්වාසයේ හරි පිම්බීම හැකිලිම හරි ප්‍රත්‍යක්ෂ කළ හැකි ඉබේ මතුවෙන අරමුණක් දිගේ ඉදිරියට යන්නේක. ඉතින් අපි කියමු එහෙම මතුවෙන දේට කර්මස්ථානයි කියලා. අන්නෙම කර්මස්ථානයේ කරගෙන යනකොට මේකට පිටියක් මැදපත්තු කරව පහනක දැල්ලට වගේ එහෙන් උලන් වදිනවා මෙහෙන් උලන් වදිනවා එතකොට පහන් දැල්ල සැලෙනවා. ඒ වගේ අපේ හිත අර අරමුණේම හිටිනවා නෙවෙයි. හරියට සැලෙනවා. මේ සැලෙන්නේ එක්ක කාම විතක්ක නිසා, එහෙම නැත්නම් ව්‍යාපාද විතක්ක නිසා, එහෙම නැත්නම් විහිංසා විතක්ක නිසා. ඉතින් ඒ නිසා මේ භාවනා කරගෙන යනකොට අපිට පෙර කරපු හොඳ ලස්සන දේක ආසාව හිත පහළ වෙනවා. එහෙම නැත්නම් දැන් නැගිටලා ගිහිල්ලා මම මේ කරන්න හදන දේක ආසාහිත පහළ වෙනවා. පහළ වෙච්ච ගමන් ඒ අර අරමුණේ හිත නැහැ වැටිලා අතීතයත් එක්ක හරි අනාගතයත් එක්ක හරි කාමයක් එක්ක හරි ආසාවක් එක්ක හරි හිත වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අපි ඒ අරමුණ දිගේම හිත අරගෙන ගිහිල්ලා හුඟ වෙලාවකට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපි මේ ආවේ බොහොම දුරදිග ගෙවාගෙන. මේ සීලක සමාදන් වෙලා මේ ඉන්නේ භාවනාවක නමුත් හිත කොහෙද කියලා තියෙන්නේ. හිත එක්කෝ ඔය වගේ අතීත කාම වස්තුවක ඇසිරෙනවා නැත්නම් අනාගත කාම වස්තුවක ඇසිරෙනවා කියලා ඒ බාහින අරමුණුවට දුවන්නේ විතක්කය අරමුණට යනවා නම් ඒව සම්මා විතක්ක වෙනවා අරමුණෙන් පිටපැනලා කාම ආශාවක් ආශ්‍රය කරන ඒ විතක්කයට කියනවා කාම විතක්ක කියලා. ඉතින් මේ අර කිසිම චාරයක් නැතුව පිස්සු ඇඳිච්ච රිලෙවෙක් වාගේ තියෙන මේ හිත එක අරමුණක තියලම බලන්න ඕනේ මෙයාගේ තියෙන මේ විකාර ස්වરૂපය. එහෙම නැත්නම් අපිට හිතෙන්නේ නැහැ හිතන තැනක හිත තියන්න පුළුවන් මට ඕන විදිහට මට දේ කරන්න පුළුවන් මට අංක ගණිතය පුළුවන් මට චිත්‍ර පුළුවන් මට ගණන් පුළුවන් මට ඉංජිනේරු වැඩ පුළුවන් අනේ මනම් කියලා අපි හිතානිනවා. ඒ වගේ මත් වෙන්න එච්චර ප්‍රශ්නයක් නැහැ. එහෙම මත් වෙන්න බැරි මධ්‍යම අරමුණකට හිත තිබ්බ දවසේ ඕන්න තේරෙන්න පටන් අර ගන්නවා මේ කාම විතක්ක නිසා මේක අර පිටියක් මැදපත් වෙන පහන් දැල්ලක් වගේ සැලෙන හැටි. එහෙම නැත්නම් පිස්සු ඇදිච්ච වඳුරෙක් අත්ෙන් අතට පැනලා යනවා වගේ දඟලන හැටි. මීට අමතරව තවත් මේ ඉතින් ගොරෝසු ක්‍රමයට අර මුලින් කර්ත නිදර්ශනය හැටියට පෙන්වන හැටි. තවත් කාරණාවක් තියෙනවා මේට වෙඩි ටිකක් දක්ෂ යෝගාවචරයට වෙන එක. ඒ අපි කියමු අර පළවෙනි පන්තියේදී අපි හිත නැවත නැවතත් අදිෂ්ඨාන කරගෙන නැවත නැවතත් භාවනා කරලා කරලා කරලා අපි අරමුණේ හිත ටිකක් නඩත්තු කරන්න පුළුවන් තරම් කීකරු කරගත්තයි කියලා. අන්නෙම කීකරු කරගෙන යනකොටත් තව ඔයිට වැඩිය සියුම් මට්ටමකින් මේ කාම විතක්කේ පහළ වෙනවා. ඒ මොකද අරමුණක එකම දෙයක නැවත නැවතත් භාවනා කරගෙන යනකොට අපි දැනගත්තත් නොදැනගත්තත් ඒ අරමුණ එන්නේ එන්නේ එන්නේ නීරස වෙන්න පටන් ගන්නවා. ඒ අරමුණ එන්නේ එන්නේ ඒකාකාරී දෙයක් වෙන්න පටන් ගන්නවා. අරමුණේ හිතට තියෙන කාන්තිමත් ගතිය, ඇලෙන ගතිය අඩු වෙලා අරමුණ නීරස වෙනකොට එහයින් තියෙන කොයි අරමුණත් රස වෙනවා. මේකට තියෙන නීරස ගතිය වැඩි නිසා කොහේ හරි පනින්න හදනවා හිත. එතකොට අරමුණේම නීරස බවත්යේදී දැන දැන දැක දැක එහිම පවත්තන හිත සම්මා විතක්ක වශයෙන් අපි ගන්නවා නම් අපි ඒකට මෙනෙහි කිරීම කියලා කියනවා. එහෙම නැත්නම් මානසිකාරය කියලා කියනවා. යෝනිසෝමනසිකාරය කියලා. එහෙම තියෙනකොට මේකේ නීරසකම නිසා හිත පිටපනින්න බලනවා. ඒ පිටපනිනකොට කාම අරමුණක් පිටින් ආවේ නැත්නම් හිතින් හදා ගන්නවා. හීන ලෝකෙදී අපි විවිධ කාම අරමුණු හදා ගන්නවා වගේ හදාගෙන හිතන්න පටන් ගන්නවා. එතකොටත් අපිට තේරෙන පටන් අර ගන්නවා පිටින් කාම අරමුණු නාවට භාවනා කරන අරමුණේ හිත නීරස වෙනකොට හිත පිටපයින්. ඉතින් මේ නිසා මෙතනදී අපිට ඉස්සරහට කියන්න වෙන සියුම් ගැඹුරක් විස්තර කරන්න පුළුවන්. යම් වෙලාවක හිත නිවන දිහාවට වැටෙනවා නම් ඒ හිතේ විචිත්‍ර ගතිය වෙනුවට මේ ඒකාකාරී ගතිය කාම කාම ඡන්දය වෙනුවට කුසල ඡන්දේ පහළ වෙනවා මේ අරමුණේම හිත තිබ්බොත් නිවන් ගමන යන්නේ හැබැයි අරමුණ නීරසයි. අරමුණ ඒකාකාරයි. අරමුණ නිකන් පිලුණු වෙච්ච බතක් වගේ. ඒ වෙනුවට කුසල ඡන්දේ පැත්තක තියලා කාම ඡන්දේ හිත පනින්නේ අපි සරුවචනාංශගේ වචන සිහිපත් කරන මේ සංසාරයට තියෙන ප්‍රධානම දුකට තියෙන ප්‍රධානම හේතුව තණ්හාව තමයි. ඒ තණ්හාවට හේතුව මොකද? තමන් භාවනා කරන අරමුණ නීරස වෙන නිසා. ඉතින් මේක බණ අහලා විතරක් බේරන්න බෑ භාවනා කරලම භාවනා කරන ගමන් බණ අහනකොට නම් මේ කතාවේ වටිනාකමක් තියෙනවා. අරමුණ නීරස වෙන බව නොදැක්කනම් නොදැන හිටියා නම් ලෑස්තිලා හිටියේ නැත්තම් ළඟ තියෙන මොන දෙයකටත් පනිනවා. කොයි දෙයක් හිත පිටේ යෑමට හේතුවක් වෙනවා. එතකොටත් මේ කාම ඡන්දේ වෙනකොට කුසල ඡන්දේ වෙනුවට කාම ඡන්දේට හිත වැටෙනවා. එතකොට එකම අරමුණේ නැවත නැවතත් හිත යොදලා යෝනිසමනස්කාරය යොදලා සම්මා විතක්කය යොදලා අරමුණ තියාගත්තොත් නිවන. රසය අනුව රසකාමයේ අනුව හිත පැන්නොත් ඒක සංසාර. එහෙම නැත්නම් දුකට ඇති ප්‍රධානම හේතුව බවට පත් වෙනවා. තණ්හාව බවට පත් වෙනවා. මේ විදිහට මේ හිතේ තියෙන මායාකාරී ගති දකින්න නම් ඉතින් සෑහෙන හිත යොදලා සෑහෙන කාලයක් අරගෙන සෑහෙන මේ ප්‍රශ්න දැනගෙන දිගට භාවනා කළොත් සමහරට බරපතල කාමයේ වුණත් මේ උපක්‍රමයේ දැනගෙන ගියොත් බේර ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒකයි සරුවචනන්ද මේ කිසිම බයක් නැතුව කිසිම සැකයක් නැතුව කිසිම පැකිලීමක් නැතුව සුවිසුද්ධ වූ Brahmacharyaක් දේශනා කළා තියෙනවා. සවිසුද්ධ භ්‍රමචර්යයක් කියලා කියන්නේ කාම මිත්‍යාචාරය නෙමෙයි. අබ්‍රහ්මචාරියෙන් සම්පූර්ණයෙන් වැළකීලා කිසිම කාම සම්බන්ධයක් නැති ජීවිතයක්. මේක ශාසනය විතරයි තියෙන්නේ. මේ බුද්ධ ශාසනය විතරයි තියෙන කිසිම ආගමක ඒ භ්‍රමචාරයක් ගැන කතා කරන්නේ නැහැ. මේ කොහොමද මේ සරුවචනාංශයේ මේ ශාසනයක් පිළිහිටුලා මේ භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුණීන් වහන්සේලා මේ උපාසකත්ව මේ උපාසිකාව කියලා හතරවණක් පිරිසක් අඳුනගෙන මේ හතරවණක් පිරිසේ භික්ෂු පිරිසින්ට සමාදන් වෙන්න කියන කොන්දප්පණ තියෙනවනම් Brahmachari කිසිම ශාස්ත්‍රුණ වහන්සේනමකට මේ ගැම්ම තිබුණේ නැහැ. මේකට හොඳ ලස්සන නිදර්ශන කතාවක් තියෙනවා ඒ සරුවචනාංශේ වැඩ ඉන්න කාලෙම ඒ උදේනි කියලා රජ කෙනෙක් ඉඳලා තියෙනවා බොහොම ඡණ්ඩපජ්ජෝත කියලාත් කියනවා රජුරන්ට හරි සරයි. ඉතින් රජුරෝ මේ හරීම කාම ආසාව අධිකයි. ඉතින් ඒ නිසා ඒ තමන්ගේ රාජධානියේ කවුරු හරි ස්වරූපී ස්ත්‍රියාවක් ඉන්නවනම් එයා අන්තපුරේ ගෙනත් යානිනවා. ඉතින් ගෙනත් යන්නේ ඒ අතරමැද ඒ අය අතර ඉතින් බොහොම කාමභෝගිය ගත කරනකොට එක දවසක් ඒ හාමුදුරුව යෙදෙනව ගමනක් යන ගමන් හෝ සම්බන්ධතාවයක් නිසා අරණ්‍ය සීනාසනයකට යනවා. එතෙන් දක්න ඉතාමත්ව ලස්සන තරුණ වයසේ ඉන්න පින්ඩෝල බාරද්වාජ කියන ස්වාමින් වහන්සේ. හරි ලස්සනට බොහොම සතුටින් ඒ Brahmacharya එකගෙන ඉන්නවා. ඒ රජුරවන්ට තද්ද බල කුකුසක් පහළ වෙනවා. මේ කලු කෙස් තියෙන ජීවිතේ භද්‍ර යවවන වයසේ මෙවැනි කෙලෙක් මේ අරණ්‍යකම ඉඳගෙන මේ ස්වභාවයෙන් මතුවෙන කාම ආශාවට යට කරගෙන ඉන්නේ කොහොමද කියලා. ඉතින් හජුරන්ට අහන්න විදියකුත් නැහැ. ඉතින් පස්සේ රජුරෝ කරන්නේ නිතර නිතර අරණ්‍යට යන්න ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේ යාළු කරගන්නවා. කිලම්පස ටිකක් ගෙනත් දීලා වරින් වර දානයක් එහෙම දීලා යාළු කරන පස්සේ නිකන් කතා කරගෙන ගමන් අහනවා ස්වාමීන් වහන්සේ මේ ජීවිතයේ භද්‍ර යෞවනයේදී ඒ කලු කෙස් තියෙන වයසේදී කෙනෙකුගේ ජීවිතේ සම්පූර්ණ හසුරන්නේ කාමයේ. ඉතින් ඒ නිසා කාමභෝගී ජීවිතේ මේකට කියන්නේ වර්ණ දශකය කියලා. ක්‍රීඩා දශකේ සහ වර්ණ දශකේ. ඉතින් මේකෙදී හැම කෙනාම කාම ගවේෂණේ තමයි එදිලා ඉන්නේ. ඔබ වහන්සේ මේ මේවැනි භද්‍ර යවෝණයක ඉන්න ගමන් මේ අරණ්‍ය සීනාසනයේ කිසිම කාම වස්තුවක් නැතුව මෙච්චර සතුටින්, මෙච්චර පිරිච්ච ගතියෙන්, මෙච්චර සම්පත්‍ති කරව ගත කරන්නේ කොහොමද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා අපිට අපේ භවත් ගෞතමයන් වහන්සේ කියලා දීලා තියෙනවා අපි පිරිමි වශයෙන් ස්ත්‍රියවක් දකින්නකොට කාමයේ පහළ වෙනවා ඒක ස්වභාවයි. ඒක නිසා Tamanට වැඩිය වැඩිමහල් අම්මා වගේ කෙනෙක් දැක්කොත් ඒක මව් කෙනෙක් විදිහට කල්පනා කරලා ඒ කාමයට හිත යන්න දෙන්න එපා සම්‍යක්‍රමයට රැකගන්නේ. සම වයසේ කෙනෙක් දැක්කොත් අක්කානංගී වශයෙන් සලකලා ඒ කාම හිතට නැගලා ඉන්න දෙන්න එපයි කියලා. පුංචි ලරුවෙක් දැක්කත් දුවක් කියලා හිතලා දීතු චිත්තං උප්පාදෙත්වා දුව යන හැඟීමෙන් ඇති කරන්න කියලා කියනවා. එතකොට අපි අර එකම පවුලේ ඉන්නකොට එකම පවුලේ තමන්ගේ අම්මා කෙරෙහි නංගී කෙරෙහි දුව කෙරෙහි කාම හිත් පහළ වෙන්නේ ඒක අසහිතයි, අසාල අශීලාචාරයි. ඒ නිසා එවැනි ක්‍රමයකට අපි මේ මතු වෙන්නේ නැතුව නෙවෙයි මතු වෙච්චාව නැත කරගන්නවා. එතකොට මේ රජ්ජුරුව උත්තරේ ගැන එච්චර සතුටු වෙන්නේ නැතුව කටකොන උස්සලා hina වෙලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ මාතුකාට බොහොම තරුණයි දක්ෂ නැහැ නමුත් හරියට කාමේ මතුණා නම් තමන්ගේ අම්මා එක්ක වුණත් කාමීත්‍යාචාරය කරන සිද්ධි මේ ලෝකේ තියෙනවා. තම තමන්ගේ සහෝදරයන් එක්කත් මිත්‍යාචාර කරන ඇත්තෝ ඉන්නවා. තමන්ගේම දරුවෝ දූෂණය කරන ඇත්තොත් ඉන්නවා. කාමේ තරම්ම නොකාමන දහබදොර පට්ට බඳුරු දෙයක්. ඔබ වහන්සේ දන්නේ නැති නිසා මේක මේ ඔහොම කියන්නේ. ඔබ වහන්සේට මේක පුළුවන් නම් රැකගන්න මම කරදර කරන්න කැමති නෑ. මොකද මේක භයානක මාතෘකාවක් කියන. අපි මේ අරන් ඉන්නේ නැත්තන්ට වැඩි ඔයත්ව දාන්නවා මෙව්වා. ඊට පස්සේ අර හාමුදුරන්ට තේරෙනවා රජුරු අකමැති නැත්තම් උත්තරේට සතුට නෑ කියලා. ඊට පස්සේ කියනවා මහරජා අපිට ඒ විදිහට මාතු චිත්තං දීතු චිත්තං භගිනි චිත්තං පහල කරගෙන මේ මවය මේ සහෝදරිය මේ නංගී කියලා හිතා ගන්න බැරි නම් අපි එවැනි ඊට වැඩිය බරපතල වෙන කාම හිතවිලි එනකොට දෙතිස් කුණ පේශී කරනවා කියලා. එතකොට රජු ලෝක මොකද්ද ඒ දෙතිස් කුණ ප්‍රභාවනා එහෙම නැත්නම් මේ අසුබ භාවනා කියන්නේ කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ කයක් හැදිලා තියෙන්නේ සරුවචනාංශේ කියන විදිහට මේ කේසා ලෝමා නකා දන්තා තචෝ ආදි වශයෙන්. ඒ නිසා අපිට මේ කාමයේ උපදවන හිතේ මේ රූපේ තියෙනා වූ කෙස් ලොම් නිය දත් වශයෙන් වෙන් වෙන් කරලා බලනකොට කෙස් වශයෙන් කෙස් වලට කවදාකවත් එහෙම කාමයේ උපදින්නේ නැහැ. කෙස් කස් ටිකක් විතරක් කරන බැලුවොත් කාමයේ උපදින්නේ නැහැ. ඉතින් මේ කියනකොට දෙන්න ප්‍රධානතම ප්‍රධානම උදාහරණය තමයි අපිට සාමාන්‍යයෙන් පුරුෂයෙකුට ස්ත්‍රී කේස කල්යාණේ දකින්නකොට කාමයේ උපදිනවා. නමුත් Taman බත් කනක බත්පතේ කෙස් ගහක් දැක්කොත් එතකොට කාමයේ උපදින්නේ. Taman බොනේ සුප් එකේ කෙස් ගහක් දැක්කොත් කාමයේ උපදින්නේ. එතකොට මම අප්පිරියයි. මේක බත් එක කා ගන්න බැරි වෙනවා. ඒ විදිහට එක එක බැලුවොත් එන්නේ නැහැ කියලා විස්තර කරනකොට අර රජ්ජුරෝ කියනවා ඔබ වහන්සේට මතුවෙන කාමය මේ විදිහට අසුබ භාවනාවෙන් විසඳ ගන්න පුළුවන් නම් ඔබ වහන්සේ ලොකු වාසනාවන්තයි. නමුත් ස්වාමීන් වහන්සේ නියම කාමයේ ආවොත්, ඒ කියන්නේ තද්ද බල කාමච්ඡන්දේ ආවොත් මම දන්නවා මිනිකුණට සොහනට ගිහිලා දාපු මිනිකුණත් එක්කත් කාමේ වර්ධවල හැසිරෙන දැඩි කාම විකෘතීන් මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ කෙනාට මේ මැරිලා කුණු වෙන ශරීරයක් කියන එක මතක නැහැ ඉෂ්ටි රූපයක් කියලා විතරයි මතක් වෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මේ කාම ඡන්දේ කියන එක බොහෝම අමාරු දෙයක්. නමුත් ඔබ වහන්සේට මේක නතර කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියලා. ඉතින් මං හිතුවා අද ධර්ම දේශනාවේදී මෙන්න මේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ කියලා දුන්න මේ මධ්‍යම ප්‍රමාණයේ කාමයකට අපි පුරුදු කරන මේ අසුබ භාවනාව ගැන ටිකක් විස්තර කරන්න. ඒකෙදි මෙන්න මෙහෙමයි මේ අසුබ භාවනාවට පොට පාදාගන්නේ සරුවච්චන් වහන්සේ සඳහන් කරලා තියෙනවා කෙනෙකුට මේ විදියට ආතුර කරවන තෙත් කරවන කාමයක් මතුවෙන්න හේතුව ලෝකය අරමුණක් දෙයක් සුබ නිමිත්ත වශයෙන් බලනකොට මේක සුබයි සුඛයි ආදි වශයෙන් යමක් තියා බල බල ඉනකොට ඒ කෙරේ ප්‍රේමයක් කාමයක් උපදිනවා ඒ නිසා සුබ නිමිත්තට යොමු වෙන වයසකදී කාමයෙන් වළක්වලා තියාගන්න කියලා කරනවා නමුත් යම් කිසි කෙනෙක් දන්නවනම් කාමයේ ආදීනව Tamanට තරම් නොවන ඉතාම පහත් දෙයකට පවා නැත්තම් මෙතෙක් කරගෙන ආපු ಗುಣ ශරීරයේ සම්පූර්ණයෙන් කැලල් කරන දෙයකට පවා මේ කාමයේ යොමු කරන්න යොමු කරනවා එතකොට manussත්වයේ ඉක්මලා තිරිසන් නැත්නම් විකෘතිකාම තත්ත්වවලට යනවා. ඒ නිසා මම මේක පාලනය කරගන්න ඕනේ. මේකේ කියන විදිහට අර සචේතකෝ, දබ්බජාතිකෝ කියන විදිහට Tamange හිත සමතේකටපත් කරගෙන පඬිත වෙන්න කැමති වෙන කෙනෙක් ඉන්නවනම් ඒ කාමේ නැති කරන්න ඕන නම් ගට සුබ නිමිත්ත වෙනකොට අසුබ නිමිත්ත පහල කරගන්න වෙනවා. ඒකට අසුබ භාවනාවක් අපේ සරුවචනංශ අපට කියලා දීලා තියෙනවා. ඒ අසුබ භාවනාදි කරන්නේ විච්ඡේදනය කියන එක. ඒක ඔය විද්‍යා විසණු ගන්න කියන්නේ කාය විච්ඡේදනය කියලා. කාය විච්ඡේදනය කියන්නේ කාය කොටස් කොට බැලීම. ඒ කයේ තියෙනවා මේ කය කියලා කියන වචනේ හැදිලා තියෙන කන්ද කියන වචනෙන් ස්කන්ධ කියන වචනෙන් ගොඩ මේකේ වෙලා තියෙන්නේ කෙස්ලොම් නියදත් ආදී මේ 32ක් ගොඩවල් එකතු වුණාට පස්සේ ඒක ස්ත්‍රියාවක් වශයෙන් නම් කරනවා පුරුෂයෙක් වශයෙන් නම් කරනවා පැවිද්දෙක් වශයෙන් නම් කරනවා උපවිද්දෙක් වශයෙන් නම් කරනවා නානා ප්‍රවිදිත් නම් කරනවා නමුත් ඒක හැදිලා තියෙන්නේ මිනිස්සුયો ගත්තොත් හැම කෙනාගේම කෙස් ලොම් නිය දත් ආදී වශයෙන් ඒ දෙතිස් කොනම ගත්තොත් ඒ එක එකක එක එකක ඒ කෙස් ගහ දන්නේ නැහැ මම මේ හිට හිටගෙන ඉන්නේ ස්ත්‍රියවගේ ඔළුවේ කියලා. එහෙම නැත්නම් ඒ කෙස් ගහ දන්නේ නැහැ මම මේ හිටගෙන ඉන්නේ පුරුෂයෙක්ගේ ඔළුවේද කියලා. ඒක කියනවා හුඹහක හටගත්ත ඉලුප්පඳුරක්. ඒ ඉලුප්පඳුර දන්නේ මම ඉන්නේ හුඹහකද කියලා. ඒ ඉලුප්පඳුර දන්නේ නැහැ මම ඉන්නේ නිකන් කැලේද කියලා. ඒ වගේ මේ කෙස් ගහට කිසිසේත්ම ස්ත්‍රී ගතියක් නැහැ. පුරුෂ ගතියක් නැහැ. ඒක දන්නේත් නැහැ කොහෙද ඉන්නේ කියලා. නමුත් අර ඉතුරු 31ක් කුණපෝල හිටගත්තට පස්සේ බලන පුරුෂයාට තමයි ඒකේ පංච කල්යාණේ, කේශ කල්යාණේ දැක ගන්න පුළුවන් වෙන්නේ. ස්ත්‍රිය දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒගා කරම ලොම් අරගත්තොත් ශරීරේ පුරාම පැතිරලා තියෙන මේ ලොම් එකක්වත් දන්නේ නැහැ මම හිටගෙන තියෙන ස්ථිර ශරීරයකද පුරුෂ ශරීරයකද මම මේ උඩ බලාගෙන ඉන්නවද වින් බලාගෙන ඉන්නවද කියලා දන්නේ නැහැ මේ විදිහට කල්පනා කර බලුවොත් මේ දෙතිස් කොටස කොටස් එක එකක්වත් එකකවත් හැඟීමක් නැහැ මම ස්ත්‍රිය මම පුරුෂය කියලා. ඒ නිසා අපේ හිතට පුළුවන් නම් යම් ආකාරයකට මේ කාමයාගේ ආදීනව එහෙම නැත්නම් මේ සුභ සංඥාවෙන් බැලීම නිසා අපිට තරම් නොවෙන්නා වූ අධික කාම වලටලා රාග රක්ත වෙලා කාමයෙන් දැවෙන අවස්ථාවේදී අපිට පිළියමක් ඕන. ඒක නැති කරගන්න ක්‍රමයක් ඕන කියලා දන්නවනම් මේ එක එක කුණපෙක තියෙන අසුබ ස්වරූපේ ඒකේ තියෙන වර්ණ, సంతාන, දිශා, ඕකාස වශයෙන් වර්ණේ ගත්තොත් කෙස්වල 30 ගහක වර්ණය කොහොමඩක් අප්‍රිය නැහැ. సంతාන ගත්තොත් බලුවලිගේ වගේ කවදාකවත් කෙලින් හිටින්න කොච්චර ඇද කරලා කෙලින් කරලා ගියත් ඇද වෙනවමයි. ඒ සතහන කවදාකවත් ආස නැහැ. පිහිටන්නේ ශරීරයේමයි අනිත් කොටස් කුණපත් එක්ක. වට වෙලා තියෙන්නේ කුණ එකක්. ගන්ධයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඔය ඔච්චර මේ කෙස්වල ගාන සුවඳ જાති ලෝකේ හදලා තියෙන්නේ. ඔය තපස්වරු බඳිනවා තාපස කොණ්ඩේ කියලා එකක්. ඒ තාපස කොණ්ඩේ බැඳපුවාම කපන්න ක්‍රමයක් නැහැ ඇත්තටම නැති නිසා මේක ඇතුලේ ඔය උකුණෝ নানা ආකාර සත්තු මත වෙනවා. ඉතින් ඒගොල්ල කරන්නේ අලු වලට තෙල් જાතියක් දාලා අලු වල ගැට ගහලා මේක බැඳ ගන්නවා. බැඳගත්තාම කෙලිම පිටිපස්සේ තියන්නත් බෑ. මොකද නිදා ගන්න බෑ. එතනින් ගියාම පැත්තකට කරලා බැඳ ගන්න. නිදා ගන්න පුළුවන් විදිහට. ඉතින් ඒකට ඒ ගාන තෙල් જાති තාපස තෙල් කියලා කියන්නේ. ඉතින් බොහෝම අමාරුයි හොයාගන්නේ. එහෙම නැත්තම් මේ කෙස් කපන්නෙත් නැහැ, නාන්නෙත් නැත්නම් හරි ගඳයි. නමුත් ශිෂ්ට මිනිසයා මේ කෙස්වල තියෙන ගඳ නිසා දවස පුරාවට নানা ආකාර ආලේපන කරලා තමයි ගත කරන්නේ. ඒ මොකද ස්වභාවයෙන් උරුරු තෙල් ගලනවා ගඳයි. ඒ වගේම ලොම් වලත් එක දවසක් දාඩියක් දාලා හොදා ගන්න බැරි වුණොත් නිින්ද යන්නේ නැහැ. ඒ තරම්ම මේ ශරීරයෙන් නිතරම ගලනවා. ඊගාවට නිය කොච්චර පිළියම් කරන්න ඕද ඔය කියුටෙක්ස් ගාගෙන වර්ණ ගන්නවාගෙන ඉන්නේ ඕක නැත්තම් ඩ්‍රැකියුලාගේ නියපොතුවා. දකින්නට බය හිතෙනවා. ඒක කපන්න ඕන. කපලා ඒක ගානට හරි ගසලා මම දැකලා තියෙනවා ඔය කාන්තාව කැටයන් කරලා තියෙනවා නියපොතු වල. හරි ලස්සනයි. බොහොම හොඳයි. ඒක දෝෂයක් නෑ මොකද නැත්තම් ඉන්න බෑ ගඳ හින්දා. ඔය නුවර පැත්තේ හරි මේ ඔය ගලහපහනේ බස් එක යනකොට මේ ඇඟේ සුවඳ ගානක් ගැන ස්තුති කරන්න හිතනවා මොකද ඒ තරම් හඩු ගඳයි. මෙතේ මිසුල් කියනවා අනේ මේ රූපලාවන්‍ය ගැන හරි ගමන්නේ මොනවා හරි දාගෙන ඉන්නේ කොහොඳයි නැත්තම් ඉන්න බෑ. මම කියන්නේ එක જાතික නෙවෙයි කොයි જાතියෙත් හැටි. ඊගාර දත් වලට කරන සෙල්ලම්, හැමට කරන සෙල්ලම් ටික බලනකොට අද විතර ලෝකයේ රූපලාවන්‍ය ගැන කල්පනා කරන, වියදම් කරන කාලයක් මං හිතන්නේ මේ ඉන්න ආයසක අම්මලාට තේරෙන්න ඇති හත්තමුත්ත කාලෙවත් තිබුණේ නැහැ. ඉස්සර මේසු කරන්නේ ගඟට බැලලා නාන එක. දැන් එහෙම රූපලාවන්‍ය ගාවත් එක්කෙනෙකුට වතුර එකක් එහෙම වැක්කිරුවොත් කොහොම හිටියේද කියලා පොඩ්ඩක් හිතන්න. වැස්සකට එහෙම ආවුනොත් එහෙම ඔය ඔක්කොම ආලප්පන ලාලප්පන දාගෙන ඉන්න වෙලාවේ මොන තරම් විකාරයක් වෙයිද කියලා. ඉතින් ඒකේ ඒ විදිහට සුබ සංඥාව ඇති කරන්න මෙච්චර මේ ලෝකයක් වෙළඳ ව්‍යාපාර ඇති කරගෙන වෙළඳ ප්‍රචාර කරගෙන ගත කරද්දී කෙනෙක් Taman දන්නවනම් මේකෙන් වෙන්නේ මොකද්ද? කාම අපරාධ ඒ වගේම විකෘති කාම එතකොට අපි කොච්චර දිනුනා සාලි තිබුණාත් උගත් කිව්වත් ලස්සන වුණාත් රටපිරිහෙන තාලෙදී ආ බලනකොට ඇතුලේ හිස් ඒක නිසා සදාචාරයක් ගැන කතා කරන කෙනාට අර කියපු සීලයක පිළිටලා සචේතකෝ දබ්බජාතිකෝ කියන එක කරණ තේරෙන පටන් අර ගන්නවා. අපි මේ ශාරීරියේ සම්පූර්ණයෙන්ම අත්කලමතාන යෝගයට දාලා නොකානොබී නොනා ගත කරලත් බෑ. නැත්නම් අතිසුකෝපභෝගී ජීවිතයට මේක පිරියම් කරගෙන රූපලාවන්‍ය කරගෙන ඉඳ ගියාම හරියන්නේ නැහැ. ඒ නිසා අපිට මධ්‍යම ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා මේ ශිෂ්ටාචාරය අනුව කොතනද මධ්‍යම ප්‍රමාණය කියලා දැනගන්න විශේෂයෙන්ම බණ භාවනා කරන අයට භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට පාසක පාසික ඇත්තන්ට මේ අසුබ සංඥාව බොහොම වැදගත් වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ බණ අහන්න කැමති නැතිකම. මම දැන් මේට සුමාන දෙකකට විතර ඉස්සලා ජර්මනියේදී මට සිද්ධ වුණා ඒ බණේ හැටියට එතෙන්දී අසුබ සංඥාව විස්තර කරන්න. මට මේ බණ කියා ගන්න තරම් බෑ. මොකද මට තේරෙනවා බණ අහන කට්ටිය එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන මේ බණ අහලා ටිකක් සැප මොනවාරි තියෙන ටික වැඩි කරගන්න. නමුත් මේ බණ අහනකොට කිව්වහම මේ කෙස් වල තියෙන අසුබේ බලාපං, නිය වල තියෙන අසුබේ බලාපං, ලොම් වල තියෙන අසුබේ බලාපං කිව්වහම ඒ ඒ මිනිස්සෙන්ට තිබෙ මටත් හරි අපහසුයි බණ කියන්නේ. මොකද ඒ තරම්ම කැමති නැහැ. ඉතින් සරුවච්චන් වහන්සේ ඒ බවත් දැනගෙන ලෝකානුකම්පාවෙන් මේක දේශනා කළේ ඒ කාමභෝගී යත්තන්ගේ චිත්ත පීඩාවක් ඇති කරන්න නෙවෙයි කාමයාගේ ආදීනව දැකපු සුභ සංඥාව නිසා අමාරුවට බව දැනගත්ත කෙනාට අසුභ සංඥාව ඇතිකරන්නට අසුභ භාවනා කියලා කියනවා. ඒ අසුභ භාවනාව සඳහා අපි සාමාන්‍යයෙන් දෙතිස් කුණප භාවනාව කියලායි මේකට කියන්නේ. ඒ සඳහා අපි කරන්නේ මොකද්ද? කාමයේ එnde ඉස්සරළම කාමයේ ආදීනව දැනගෙන එnde ඉස්සරළම මේ කයේ කෙස් ඇත්තේ මේ කයේ ලොම් ඇත්තේ මේ කයේ ආදි වශයෙන් අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නඛා, දන්තා, තචෝ, මන්සං, නහාරු ආදි වශයෙන් එක එකක් අරගෙන ඒ 32 හිත හිත හසුරුවන. මේක සාමාන්‍ය ඉස්සර ක්‍රමයට කරන්නේ එක සුමානයකට තච පංචකේ ගන්න. කේසා ලෝමා නඛා දන්තා තචෝ. ඊට පස්සේ තතෝ දන්තා නඛා ලෝමා කේසා. එහාට මෙහාට එහාට මෙහාට සුමානයක් විතර කටපාඩම් කරනවා. ඊට පස්සේ මන්සන් අහරු අට්ටි අට්ටි මිච්ඡා වක්කම් කියන පහර ගන්නවා. ඒක ඉහළ පහට කරනවා. අන්තිමට සුමාන මේ විදිහට පහක් අයක් කරලා මුල ඉඳලා අග දක්වාම කටපාඩමින් කියන ගමන් එක එකක රූප సంతාන දැක ගන්න පුළුවන් තරමට හිත යොදලා ඒ 32ේම හිත හතුරුවන. හසුරුලා හසුරුලා හසුරනකොට උඟාක් වෙලාට ඒ වගේ කරනකොට මේ කාම ආසාවට එන්නේ ඉඩ නැහැ. හිත තියෙන්නේම අසුබෙමයි. නමුත් භාවනාවේ ධ්‍යානයකට යන්න බෑ එතනින්. මොකද හිත හැසිරෙනවා වැඩි නිසා. එතකොට කියනවා මේ 32කින් වඩාම අසුබේ මතු කරන්නේ කොයි කොට්ටාෂේද කියලා බලන්න. සමහරෙකුට කෙස් වෙන්න පුළුවන්, සමහරට ඇට වෙන්න පුළුවන්, සමහරට ලේ, සමහරට සැරව, සමහරලාට මේ මස් වගේ දේවල් අපේ සංසාරයෙන් ගෙන ආපු යම් සම්බන්ධයක් තියෙනවනම් ওই 33 කුණපේ හසුරවනකොට එකකට හිත බඳිනවා. එතෙන් එනකන් කියනවා දෙචිස් කුණප මෙහි තහසුරුවල ඒ හිත බඳින එක ස්වභාවයෙන් මතුවෙනවා නම් අන්නේ ස්වභාවයෙන් මතුවෙන එකට විතරක් හිත යොදලා උදාහරණයක් වශයෙන් කේසන ඊටසේ දිගටම කේසා කේසා කේසා කේසා කියලා 32 වෙනුවට වඩා ප්‍රයෝජනවත් එකට හිත යොදන්න කියලා. ආන්නේම කරගෙන කරගෙන යනකොට ඒ ගත්ත කොට්ටාසේ තුලින් තුම්මං හන්දියක් පහළ වෙන්න ඉඩ තියෙනවා. එක්කෝ ඒ ගන්න කොටාසේ වර්ණය අනුව කෙස්වල තියෙන නිල වර්ණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙස්වල තියෙන පාඨවි කියන තද ගතිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ තියෙන අසුබේ වෙන්න පුළුවන්. මේ තීතිස් කොටාසේ තියෙනවා සංදිස්ථාන හතර තුමන් හන්දි වර්ණය වෙන්න පුළුවන්. ධාතු කොටස වෙන්න පුළුවන්, පිළිකුල වෙන්න පුළුවන්. දැන් සමත විපස් සමත යෝගාවචරයට නිතරම පිළිකුල තමයි මතු කරලා දෙන්නේ. එතකොට අර සුභ සංඥා වෙනකොට අසුභ සංඥාව ඇවිල්ලා කාම විතක්ක වෙනකොට කාම ඡන්ද වෙන කුසල ඡන්දේ පහළ වෙන්න පුළුවන්. විපස්සනා කරන කෙනාට එක්කෝ කාම සමති කරන එකට එක්කෝ අසුභේ නැත්තම් වර්ණේ පැහැදිලි වෙනවා. විපස්සනා කරන එකට ධාතු කොටාශය පැහැදිලි වෙනවා. එනිසා කාටවත් කල්ලාතෝ කියන්න බෑ භාවනා කරලා බලන්න ඕනේ. Taman යන කොටාශය මොකද්ද තේරෙන්නේ කියලා. හැබැයි මෙතෙන්ට යනකොට වුණත් අපි මේ කතා කරන මාතෘකාවෙන් සෑහෙන ඉස්සරහින් ඉන්නේ. කියන කාමච්ඡන්දේ පිළිබඳව සෑහෙන ඉස්සරහින් ඉන්නේ. අපිට අවශ්‍ය නම් ඒකක් දිගේ යන්න පුළුවන්. ඊළඟ වර්ණයේ දිගේ යනවා නම් ඒ වර්ණ දිගේ ගිහිල්ලා අභිභායතන කසින මාර්ගයේ චතුත් අධ්‍යාහන දක්වාම යන්න පුළුවන්. නීල, පීත, ලෝහිත කියන ඕදාත කියන හතර වර්ණෙම ගන්න පුළුවන්. නීල වර්ණයට අපි කෙස් අර ගන්නවා. පීත වර්ණයට පිට අර ගන්නවා. ලෝහිත වර්ණයට ලේ අර ගන්නවා, මස් අර ගන්නවා. ඕදාත වර්ණයට ඇටවල තියෙන සුදු පාට ගන්න. ඉතින් Tamanට ඇටයක් නමතුන ඒකෙන් සුදු පාටෙන් ගිහිලා ඒ ඕදාත කසිනේ දිගේ යන්න පුළුවන්. නැත්නම් අසුවේ බලන්න පුළුවන් නැත්නම් ඉතින් පටවි ධාතෝ බලන්න පුළුවන්. ආනේ විදියට දිගින් දිගට කරගෙන කරගෙන යනකොට සාමාන්‍ය කාම හිතුවලින් ආතුර වෙන ගතිය නැති වෙනවා. නමුත් අපේ මේ ප්‍රශ්න සාකච්ඡාවලදී දෙතුන් සැරයක්ම ප්‍රශ්න මතුවුණා. අපි මේ ආනාපාන භාවනාව විතරක් කරගෙන යනකොට කොහොමද මේ ආකාර වූ කාමච්ඡන්දයක් පහළ වුණොත් අපි උත්තර දෙන්නේ? එහෙම නැත්නම් ආනාපානය තුල පමණක් එහෙම කාමච්ඡන්දේ මකාගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා. ඉතින් ඒකට උත්තර දෙකක් තියෙනවා. මොකෝ හොඳට ආනාපාන දියුණු කරන යන එකනට නම් uppන් uppන්නේ පාපකේ අකුසල ධම්මේ අන්තර දහපේපි වෝ සමේති කියලා සරුවත් chance සදා කරනවා. ආනාපාන හොඳට සතිය පිහිටියොත් නම් ආනාපාන සතියෙන්ම කාමච්ඡන්ද ව්‍යාපාද ආදී පාපක අකුසල ධර්ම නැති කරන්න පුළුවන්. දෙක යම් කිසි කෙනෙකුට එහෙම වෙන්නේ නැතුව නැවත නැවතත් නැවත නැවතත් අරමුණේ හිත පවතින නැතුව කාමච්ඡන්දේ පහළ වෙනවනම් ඒ පුද්ගලයාට ඒ ගුරුවරත් එක්ක කතා කරලා නැත්නම් තමන්ම අදිෂ්ඨානයක් ගන්න වෙනවා දැන් ආනාපාන කර්මස්ථානයේ බහා තබලා අසුභ කර්මස්ථානයේ වඩන්න වෙනවා නමුත් මම මේ ගේන්න හදන්නේ කොතෙන්ද දැන් මට පහළ වෙලා තියෙන කාමච්ඡන්දය ව්‍යාපාදේ නෙවෙයි නිදිමත නෙවෙයි සැක නෙවෙයි කියලා ඒක අහුවෙන්නේ ආනාපාන සතියෙන් තමයි අහුණාට පස්සේ ඒක බලවත් නම් ආනාපාන සතියෙන්ම නැත්නම් ඒ තියෙන සතියෙන් මේක තලාව බා ගන්න බැරි නම් අපිට ඒ වෙලාවට අසුභ භාවනා වඩන්න වෙනවා. ඒ නැත්නම් මරණානුස්සතිය මිනිකුණක් බලලා සෝනට ගිහිල්ලා නැත්නම් මේ දෙසිස් කුණප භාවනා කරන්න වෙනවා. ඉතින් ඒ නිසා ඉතින්ට එනකොට වැදගත්ම දේ තමයි දැන් මට තියෙන්නේ කාමච්ඡන්දයය නැත්නම් කාමච්ඡන්දයමයි කියලා පැහැදිලි කරගන්නේ. මේකෙන් කියන්නේ මම කවුද කියලා තේරුම් ගන්න එක. භාවනා කරන්නේ නැතුව අපිට එන කලවම් හිතවිලි වල අපිට හරි අමාරුයි අල්ලා ගන්න මට නිවනට බාධා කරන ප්‍රධාන බාධකේ මොකද්ද කියලා. ඔබ භාවනා කරන එක්කනට නම් අනිවාර්යයෙන් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. මුහුණ දෙන්න වෙලා අර කලින් කියාපු තාලෙට අර බනහාගෙන ඉන්නකොට නැගිටලා යන්න වෙන්නේ දරුවෝ නිසා, වස්තුව නිසා, ව්‍යාපාර නිසා, අධ්‍යාපන ආදී කටයුතු කෙරෙහි ඇති ආසාවල් නම් අකමැත්තෙන් නමුත් තීන්දුව කරන්න වෙනවා කාමච්ඡන්දේ තමයි. එහෙම නැත්නම් මේ කායේ වේදනාව නිසා, සද්ද කරන නිසා, එහෙම නැත්නම් වෙන බාහිර සද්ද නිසා, හිතවිලි නිසා කියනවනම් ද්වේෂය තමයි. නුරුස්නා හිතවිලි නම් ද්වේෂය තමයි. ඉතින් මේකේදී මම නැවත නැවතත් මේ වචනේ සඳහන් කරන්නේ ඒ තමන්ට භාවනාවේදී බාධා වෙන්නේ කාමච්ඡන්දයයි කියලා දැනගත්තට ඒ කාමච්ඡන්දයත් එක්ක තරහ වෙලා නැත්නම් Tamanට භාවනාවට බාධා කරන ද්වේෂය කියලා දැනගත්තට ඒ ද්වේෂත් එක්ක තරහ වෙලා කවදාකවත් භාවනාවේ ගොඩ එන්න බෑ. අපි දැනගන්න ඕනේ ඒ බවවත් මම දැනගත්තේ භාවනා කරපු නිසායි. සීලයක් නැතුව භාවනා නොකරන කෙනාට මැරෙන තුරාවට දැනගන්න හම්බ වෙන්නේ තමයි සංසාරයට බැඳිලා තියෙන්නේ කොහොමද කියලා. නැත්නම් මේ ජීවිතේ ප්‍රශ්න මතුවෙන්නේ කොහෙන්ද කියලා. දුක මතුවෙන්නේ කොහෙන්ද කියලා. එයා හිතන්නේ කර්මයක් නිසායි කියලා. එහෙම හිතන්නේ නැත්නම් අල්ලපගෙත කට්ටිය ඌණියම් කරලයි කියලා. එනතම මේ තියෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවක් ඒ නිසා ඒක තියෙනකම් බෑ කියලා හිතනවා. එනතම මේ ආකාශේ වහිනවා. ඒ වැස්ස තියෙනකම් කරන්න බෑ කියලා කොහෙන් හරි බාහිර හේතුවක් හොයනවා. භාවනා කරපු එක්කනා විතරක් අවදාරි ඉස නමලා හිතා ගන්නවා මේ ඇතුළත තියෙන කාම චරිතය, ද්වේෂ චරිතය කොක්කක් වාගේ. මොනවා හරි එක එල්ලෙනවා. ඒක තේරුම් ගන්න ඒකට පිළියම් කරනකම් අර විදියට මාතු චිත්තය දීතු චිත්තය වගිනි චිත්තේ පහල කරගෙන හෝ එහෙම නැත්නම් මේ අසුභ භාවනා කරලා හෝ ඒක නිවා ගන්නකම් අපි සෑම තැනකින්ම කුප්පිත ගතිපොළටපත් වෙනවා. පොඩි කාමකෝපදයක් ආපු ගමන් අපේ හිතේ කාමේ කිපෙනවා. ඒක නැති කරන්න අපිට අසුභ භාවනා කරන්න. සුභ සංඥා වෙනකොට අසුභ සංඥා පහල කරන්න වෙනවා. ඒකත් ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන එක සංඥාවක්. ඒකෙදි කියන්නේ ඉමමේව කාලං කායං උද්දං අදෝතලා උද්දං පාදතලා අදෝ කේසමත්තකා තච පරියන්තං පූරං නානප්පකාරකං අසුචින් පච්චවේකති මේ කෙස්වලල්ලෙන් යට කෙස්වලෙන් යට පාතලෙන් උඩ හැම සීමා කරගෙන ඇති මේ කයේ යත්තා වූ දෙතිසක් කුණපයන් ඒ ඒ වශයෙන් දකින්න එක තමයි අසුභ සංඥාවට තියෙන්නේ අසුභ භාවනාවට තියෙන්නේ ඉතින් සා මේ ශරීරයේ තියෙන විශාල වටිනාකමක් තමයි සරුවචනාංශය දැක්කේ ඒ ශරීරයේ තියෙන කුණප කුණප වශයෙන් දකිනවනම් සංසාරේ පුරාවට අපිට ඇතිවෙච්ච කාමච්ඡන්දේ නැති කිරීමට කුසල ඡන්දේ පහල කරන්න ශරීරයක් හේතු කරගන්න පුළුවන්. තමන්ගේම ශරීරය වෙන්නත් පුළුවන්, බාහිර ශරීරය වෙන්නත් පුළුවන්. වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකට මේක කියන්න බෑ. ඒ මොකද හැම කෙනෙක්ම කියනවා මේ ශරීරය මැව්වේ දෙයයන් ආංශ කියලා. මව දෙයයන් ආංශ මවපු ශරීරයේ දුක තියෙන්න බෑ, අසුබේ තියෙන්න බෑ. සරුවචනාංශේ විතරයි ඉස්සල්ලාමතාවට සාස්ෘණාංශ නමක් විදිහට දේශනා කළේ මේක කිසි කෙනෙකුගේ නිර්මාණයක් වෙන්න බෑ ඒ කර්මේ සහ කර්මඵලය නැත්නම් හේතුව සහ ඵලය අනුව සිද්ධ වෙන දෙයක් යමෙක් මැව්වා නම් බුරිදත්ත ජාතික සරුවචනාංශේ හෙට්ටු කරලා කියනවා මෙච්චර දුක් දෙන දෙයක් මපපේකාට නිර්මාපකයයි කියලා නෙවෙයි කියන්න වෙන්නේ විනාශකයයි කියලා කියන්න වෙනවා මොකද මේකේ කද්දාක හොඳක් නැහැ ලද්දාවටන් දුක දෙන්නේ මේ ශරීරේ මම අර කියපු තරුණ යබ්බන වයසේදී නම් හිතර නෑ නෑ අපි ලොකු වෙච්චාම මෙහෙම කරන්නම් අරම කරන්නම් කියලා තරංග ගහගෙන ජීවත් වෙනවා. එතකොට හීනේ ඉන්නකොට නම් ජීවිතය කියන්නේ බොහොම ආලවට්ටම් තියෙන දෙයක් තමයි. මම 40 පැනපු ගමන් ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා නව දොරෙන් කාරළු වැగిරෙනවා. ඊට පස්සේ එහෙන් ජක් ගහන්න ඕනේ මෙහෙන් ජක් ගහන්න ඕනේ. ඊට පස්සේ ඉතින් දොස්තර කෙනෙක්ගේ පිහිට තමයි. එතකොට අර කට ඇරලා අර කතන කියන්න හම්බ වෙන්නේ නැහැ. දරුවචනසේ මුළු එකම දැකලා කියනවා මේකත් නිර්මාණයක් කියලා කියනවා නම් නැත්නම් මේ නිර්මාණයේ දුකෙන්ම පිළලා තියෙනවා දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ කියලා ඒක නිර්මාණය කරපු එකට නිර්මාපකයයි කියලා නෙවෙයි කියන්නේ විනාශකයයි කියලා. ඒ ඒ ඒකෙන් ආభాසය ලැබපු පසුකාලීන සලෝකකාරයෙක් කියලා කියනවා අහෝ නිර්මාණ කෞශල්‍ය යේන ලෝකං විනිර්මුතං జగත්‍යස්මින් සුවිපුලේ ස්වස්තතෝනයි කෝපි ලබ්යතේ කියලා. අනේ මේ ලෝකෙම ආපු නිර්මාණ ශිල්පියාගේ දක්ෂකම. මෙච්චර විශාල ලෝකෙ මෙච්චර සත්තු ගාණක් මැව්වා මෙයකා එක එක්කත් සෞඛ්‍ය සම්පන්න එකෙක් නැහැ කියලා. ඔක්කොම ලෙඩු. කාට හරි කියන්න පුළුවන් මෙතන ඉන්න කෙනෙකුට අත උසලා මම සෞඛ්‍ය සම්පන්නයි කියලා? එක්කත් නැහැ. ඒක නිසා මේක මව්පියක ලෙඩෙක් වෙන්න ඇති කියලා කියලා තියෙනවා. ඌගේක තාලෙටම තමයි මවලා තියෙන්නේ. එදි මේක අපි තරුණ වයසේදී පිළිගන්න කැමති නැහැ. තරුණ වයසේදී කියලා තියෙන්නේ මේ මට ලෙඩ වුණේ මම මේ මේ මේ සීත පළාතක හිටපු නිසා බත්තඩියෙන් කාපු හින්දා කියලා নানা ආකාර හිතනවා. එක චිත්තක්ෂණයක් තියනවාද කියලා බලන්න මේ ස්වස්ථතාවයේ තියෙන එකක් නේ. ස්වස්තතෝ නයිකෝපි ලබ්යතේ එකම ස්වස්තතෙක්වත් මේ ලෝකෙම අවල නැහැ. ඉතින් ඒක නිසා මේ ශරීරයේ අසුබ පැත්ත බැලුවයි කියලා බුදුහාමුදුරන්ට විතර නඩු ගන්න දෙයක් නැහැ. මේ වගේ පිරිසකට මට මේ බණ කියනකොට එච්චරමට අමාරුකටපත් වෙන්නේ නැහැ. උඟාක් අමාරුටපත් වෙන්නේ මේ කාම ලෝකයක් සහිත බටහිර ලෝකේ මේක කවදාකවත් පිළිගන්න කැමති නැහැ. ඒ නිසා ඒ කාම අපරාධ හැම විනාඩි 3කටම සැරයක් සිද්ධ වෙනවා. මොනම තාලකින්වත් රජයකටවත් කාටවත් එක වළක්වන්න බෑ. මොකද මේ හොඳ කතාවක් ඒ කියලා තිබුණා මේ මම ඉන්ද මේ මෙල්බන් නගරේ ඒ තරුණියෝ ඉන්නේ නිකන් මේ දුමාකාර විදියට ඇඳුම් ආයිත්තන් වලින් සැරසිලා ආයිත්තන් නෙවෙයි ඉතින් හෙළුව තමයි කියන්නේ. පස්සේ මුස්ලිම් තරුණ 14 දෙනෙක් කාන්තාවක් දූෂණය කළා තිබුණා. එක එක මුස් කවුද මේ ඕස්ට්‍රේලියානු ජාතික. පස්සේ අහුවෙලා නඩු ගියා. නඩු ගියාට පස්සේ කාන්තාවන්ට සෑහෙන සලකනවා උසාවියේ. ඒක නිසා මේ 14 දිනාට බරපතල මේ දඬුවම් පැමුණුවා. එසේ මුස්ලිම් නායකයෙක් ඉදිරිපත් වෙලා කියලා තිබුණා ඒක අසාධාරණයි. අපිටත් අඬක් නගන්න ඉඩ ඕනේ කියලා. ඊට පස්සේ ඒ මනුස්සයාට උසාවියේ කතා කරන්න කියලා තිබුණා. ඒ මනුස්සයා කියලා තිබුණා හොඳට උයපු මස්දීසියක් පාරායනේ තිබ්බොත් කොයි බල්ලද කන්නේ නැත්තේ කියලා. ඇයි මේ කාන්තාව උයපු මස්දීසියක් වගේ පාරායනට එන්නේ? ආපුවම බල්ලෝ කනවා තමයි. මේක හරියට කේන්ති ගියා ඕස්ට්‍රේලියානු කට්ටියට ඒ මුස්ලිම් මිනිස්සයා ඒ ඉදිරිපත් කරපු තාලෙට ඉන්සයා යකුවා ඒ දූෂණය කරපු තරුණයන්ගේ කිසි වැරද්දක් නැහැ. ඒකට පොළඹවපු මේ කාන්තාව වාක්‍යයන් ඕන. ඒක නමුත් විනිශ්චය වුණේ නැහැ. තීන්දුව ගියේ නැහැ. මේ පැත්තට නමුත් අර මිනිස්සයා අර වගේ කතාවක් කළා. මම මේක පැත්තකට ගන්න කතා කරනවා නෙවෙයි. නමුත් එහෙම ලෝකෙක අපිට මේ අද කරන මේ සදාචාරයක් ගැන කතා කරන්න වෙන්නේ නැහැ. මම දන්නේ අද නගරේ කොළඹ නම් ගණ්ඩ දෙයක් නැහැ. ඒක මම දන්නවා. ගම් වලත් මේවා තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඉතින් එහෙම තියෙනවනම් මේ බණ වලින් ඇති වැඩකුත් නැහැ. නමුත් මම දන්නවා හොඳ තරුණ තරුණියෝ පිරිසක් ඉන්නවා මේකේ කුණ දැකලා මේ නවකුණෙන් නවදොරෙන් වැගිරෙන කාරුදු දැකලා මේ බුදුහාමුදුරුව අපට ඔය බයිලා බණ නෙවෙයි හරි බණක් කියලා තියෙනවද මේ කාමච්ඡන්දෙත් එක්ක වැඩ කරන්න කියලා ඉගෙන ගන්න කැමැති අත්වත් ඉන්න නිසායි මේ වගේ කොටු කරලා කැලේකට අල්ලගෙන මේ බණ ටිකක් කියන්නේ කැමැති නම් බාර ගන්න පුළුවන්, කැමැති නම් නිකන් ඉඳක් පුළුවන්. ඉතින් ඒක නිසා මේ කාම විතක්කත් එක්ක වැඩ කරනකොට කෙලින්ම විපස්සනා වශයෙන් කාමයේ කාමයේ වශයෙන් හඳුනාගෙන මේ මගේ හිතේ තියෙන කාමයයි සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ සත්තත් සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කියලා අභ්‍යන්තරේ කාමච්ඡන්දේ තියෙන කාමච්ඡන්දයයි මේ තියෙන්නේ කියලා දැනගන්න. කාමච්ඡන්දේ නැති හිතට කාමච්ඡන්දේ එනවා දැනගන්න. තිබුණ හිතේ කාමච්ඡන්දේ නැති වෙනව දැන ගන්නවා. නැති වෙච්ච කාමච්ඡන්දය ආයේ නොයනා තාලෙට නැති වුණා කියලා දැන ගන්නවා කියන එක විපස්සනාව. ඒක ඉතාමත්ම ගැඹුරු. නමුත් එතෙන්ට යන්න බැරි අයට තාම ඒත දිනු කරපු නැති අයට නැත්නම් ආනාපාන සතියෙන් එතෙන්ට යන්න බැරි අයට මේ අසුව භාවනාව දිනු කළා තියාගන්න වෙනවා. ඒක කියන්නේ මේ යන සංසාර ගමනේ ගමන් මල්ලේ තිබිය යුතු උපකරණයක් තමයි මේ අසුබ භාවනාව. යම් ආකාරයකට කාමයේ මතුනොත් අසුබ භාවනාවෙන් පිළියම් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් හොඳට මතුවෙන මතුවෙන කාමයේ ඒ ඒ වශයෙන් දක්වන්න සතිය තියෙනවා නම් ඊට වැඩිය බොහෝමත්ම yaadena උත්තරයක් හම්බ වෙනවා. ඒක ලස්සනට කියවෙනවා අර පින්ඩෝල බාරද්වාජ සූත්‍රයේ අර රජ්ජුරුව දෙවෙනි වතාවටත් කියනවා අසුබ භාවනාව කරලා නතර කරන්න කියනකොට පොඩි ආමඳුනේ ඔබ වහන්සේට පුළුවන් නම් හොඳයි. නමුත් අසුබෙන් නතර කරන්න බෑ. මිනිකුණත් එක්ක වුණත් කාමයේ හැසිට මේ විකෘති කාමයේ ඉන්නවයි කියලා රජ්ජුරුව ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරාට පස්සේ පොඩි හාමුදුර කියනවා මහරජ මේ වගේ මධ්‍යම ප්‍රමාණයේ කාමයේ අසුබෙන් නැතර කරන්න බැරි නම් අපිට සරුවච්චන් වහන්සේ ඉන්දිය සංවරය කියලා එකක් මතක් කරලා දීලා තියෙනවා. ඉන්දිය සංවරයෙන් නම් අල්ලන්න බැරි කාමයක් නැහැ කියලා. එතකොට රජුරෝ කියනවා මම ඒක අහලා නැහැ. මට ඒක කියලා දෙන්නේ. එතකොට මේ පොඩි ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපි කාම වස්තුන් තියෙන තැනකට යන්න ඉස්සර වෙලා අපි හිත සකස් කරගන්න මම මේ යන්න හදන්නේ කාම දර්ශන, කාම සද්ද, කාම ගන්ධ, කාම රස, කාම පහසක්, කාම හිතිවිලි එන තැනකට නම් දැන් මගේ හිතේ එහෙම එකක් නැහැ. එන්නකොටම ඇහෙන්නම් පේන්නේ ඇහැ සංවර කර ගැනීමෙන් පමණයි. එහෙම නැතු ඒ කාම දර්ශනයට අපි පාලනය කරන්න අපිට බෑ. තමන්ගේ ඇහැ සංවර කරගෙන හිටියොත් අර තරම්ම කාමෙන් ආතොර වෙන්නේ නැහැ. ආදීනව දන්න නිසා. ඒකෙම යන්නේ කාම සද්දයක් අහන්න බව දන්නවනම් නැති කාමයක් මතුවෙනවා දන්නවනම් කන සංවර කර ගැනීමෙන් අපට ආතුර වෙන්න පුළුවන් ගතිය වෙන්න පුළුවන් නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙන්නේ ඉන්දිය සංවරයෙන් තමයි නැත්නම් ඒ ඒ ద్వාර මට්ටමින් සතිය පිහිටීමෙන් තමයි කාමෙන්නත කිරීම කියලා මේ ඉන්දිය සංවරය තමයි අපි මේ අර මාතු ජීතු චිත්තය පාල කරන්න බැරි නම් ඒකෙන් හරියන්නේ නැත්නම් අසුභ භාවනාවෙන් බැරි නම් මේකෙන් තමයි අවසාන තියෙන කාමෙන් ඇති කරන්නේ. ඒකට රජ්ජුරෝ කියන පොඩි හාමුදුරනේ ඒක නම් වෙන්න පුළුවන් කියලා. කියලා රජ්ජුරෝ රස්සන නිදහතර කාරණාවක් කියනවා. නැත්නම් රජුරුවන්ගේ තේරෙන බණෙන් කියනවා ස්වාමීන් වහන්සේ මම හදිසියෙවත් පෙර සකස් කිරීමකින් තොරව අන්තපුරයට ගියොත් ඒ අන්තපුර කාන්තාවන්ගේ තියෙන ඒ කාම දර්ශන නිසා මට රජසිරියෙන් රජ කෙනෙක් විදිහට අපව වෙන්න බෑ මම එතන කාමයට ආතුර වෙනවා. එතකොට මගේ රාජකීය තෙද නැති වෙලා යනවා. මම මෙතන සල්ලාලයක් වගේ මට හැසිරෙන්න සිද්ධ වෙනවා. එතකොට මම එන්නේ පිරිච්ච මානසිකත්වේ. නමුත් මහා ස්වාමීන් වහන්සේ මම දන්නවනම් මම යන්නේ අන්තපුරයට කියලා මම දෙපැත්ත බෙරකාරයොත් යන ශේෂත් තියාගෙන රජ ඇඳුම් ඇඳගෙන මම යනකොටම දන්නවා මෙතෙන්ට යනකොට මට කාම වෙන්න පුළුවන් එතකොට මගේ தත්වෙට ගැලපෙන්නේ නැහැ කියලා මම එනකොටත් රජ ලීලාවෙන් එනවා ඒ මොකද මම දැන දැන යන නිසා එනිසා ඔබ වහන්සේ ඔය කියන ඉන්දිය සංවරේ නම් ලෑස්ති වෙලා යන එක නම් ලේසි පොඩි පොඩි පහසු උත්තරයක් නෙවෙයි බොම්බරපතල එකක් කියලා. ඒ නිසා මේ කාමච්ඡන්දය ගැන කතා කරනකොට මට්ටම් තුනකින් නතර කරන්න පුළුවන්. එකක් තමයි සීලෙන් මේ මගේ අම්මා මේ මගේ අක්කා මේ මගේ නංගි කියලා. දෙක තමයි සමත භාවනාවෙන් ඒ තමයි අසුබ. තුන්වෙනි එක තමයි විපස්සනාවෙන් ඒ කාමච්ඡන්දේති 15 වෙගෙන එනකොටම දකින්න ඕනේ. මම අර කලින් කිව්වෙක මම මෙතෙන් සම්බන්ධ කරනවා අරමුණක් දිගේ භාවනා කරනකොට අරමුණ නීරස වේගන යනවා කියන්නෙම ළඟ තියෙන මොකක් හරි එකට පයින් හදනවා. යටතින මොකක් හරි අරමුණක් දඩමීම කරගෙන හිත පිටපයින්නවා කියලා දැනගන්න නම් අරමුණ දිගේම හිත යන බවත් සතිය තියෙන බවත් එන්න එන්න යන්න යන්න අරමුණ නීරස වෙන බවත් දැනගෙන ගියොත් මේක භාවනා විශාල දියුණුවක් කියලා තියෙයි. එදාට ඒ යෝගාවචරයට ලොකු සතුටක් ඇති වෙනවා මුළු සංසාරෙටම මම දැන් කාමයට දාසකම් කරන කාමරාජිනීගේ කාමරාජධානිය බැල මෙහෙකම් කරපු කාලේ දැන් නම් ඉවර වෙගෙන එනවා කියලා. හැබැයි එක සැරේ ඉවර කරන්න බෑ. අපි මේ කරන අද මේ කරන හිත එලිපිට හෝ එලිපිට අන්ධකාරේ. නැත්නම් ප්‍රකාශිතව අප්‍රකාශිත අපේ සෑම හිතවිල්ලකින්ම හැම වචනකින්ම හැම ක්‍රියාවකින්ම අපි කරන්නේ කාමරාජිනීගේ කාමරායදානියට බැල මේකම් කරන එක තමයි. අපි හිතනවා වැඩියෙන් බැල මේකම් කරන එක කරනවා වැඩි සැප විඳිනවායි කියලා. ඒක ගැන කියනකොට අපේ කේමනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අසුචි වලක ඉන්න අසුචි පණියකට ලොකු අසුචි කැලක් හම්බ වෙච්චාම ඌ ආඩම්බර වෙනවනේ අනික් එකට වැඩිය ලොකු කැලක් හම්බුණා කියලා. ඕක තමයි කාම කාම ලෝකේ කාමේ රංගපාන ඇත්තන්ට බුදුහාමුදුරුවෝ බලනකොට බලනකොට බුදුහාමුදුරන්ට පෙන්නේ මේකයි ඌ දඟලනවා අනික් පණුවට වැඩිය උඩ පැනගෙන මොකද මට ලොකු කැලක් හම්බුණා කියලා. ඕක තමයි කාමේ හැටි. ඉතින් අද දවසේ බණ ඉවර කරන්න ඕන නිසා මම මේකෙන් යනවා ව්‍යාපාද විතක්කේ කියන මාතෘකාවට කාම ඡන්දය කාම ආශාව සුභ සංඥාව නිසා. එතකොට අසුභ සංඥා වැඩි වීම තමයි බුදුහාමුදුර අපට ඉස්සරහ ගැන හිතන, තමන්ගේ අරසාවක් ගැන හිතන, තමන්ගේ මට්ටම, තමන්ගේ සදාචාරය, තමන්ගේ තාරාතිරම ගැන සලකන කෙනා කළ යුත්තක් වශයෙන් පෙන්නලා දෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මහා සාවද්‍යයක් තියෙනවා මේ කාමයේ නොලැබිච්ච තැන ද්වේෂය පහළ වෙනවා. ඉස්සර හිතුවේ කාමයේ වෙන එකක් ද්වේෂය වෙන එකක් කියලා. ද්වේෂය කියලා කියන්නේ කාමයේ මෙහෙවණල්ලක් ඒ ඕන කරන දේ නැති වුණා නම් ද්වේෂය පහළ වෙනවා. ඒක නිසා වැඩියෙන්ම අපි ද්වේෂ කරන්නේ අපි වැඩියෙන්ම කලක් ආදරය කරපේකට තමයි. ආහනේ ද්වේෂය ආපුවාම ඒක කාමයේ වගේ ඍජු නෑ විකෘති. මේක කොච්චර විකෘතිද කියනවනම් අද ලෝකයේ තියෙන සෑම කායික රෝගයකටම සහ මානසික රෝගයට හේතුව ද්වේෂයේ බව දැන් උගතුන් විසින් කිසියම් වාදකින් තොරව පිළිගන්න. ආයුර්වේදයේ කියනවා සියලු කායික රෝගයන්ට හේතු අස්ථාන කෝපය කියලා. ස්ථාන කෝපෙන් නම් බෙහෙත් කරන්න පුළුවන්. අපේ හිතේ යට තියෙන අපි දන්නේ නැති විශාල අස්ථාන කෝප වර්ගයක් යටි ගැහුවෙලා ඉතින් ඒව පැහැවනවා හිතේ පැහැවලා පැහැවලා පැහැවලා විශේෂයෙන්ම ඉස්සර දැනගෙන හිටියා හැමේ කුෂ්ඨ රෝග ඒ වගේම සමහරක් සමහරක් රෝග කෙලින්ම මනසට සම්බන්ධයි. දැන් ඔක්කොම වෛද්‍යවරු දන්නවා සෑම ලෙඩක්ම සයිකෝසොමැටික්. මනසේ තියෙන මානසික ශක්තිය ප්‍රතිශක්තිය දැරීමේ ශක්තිය මතයි කෙනෙක් රෝග වෙනවද නැද්ද කියලා කියන්නේ. මේ මම මේ කතා කරන්නේ කායික රෝග. මානසික රෝග නම් එදා ඉඳලා අද දක්වාම බටේර මානසික විද්‍යාව දන්නවා මේක ද්වේෂයෙන්මයි පහළ වෙලා තියෙන්නේ. ඒක නිසා මේ මෑතකදී විශේෂයෙන්ම අර මේ ඇමරිකාවේ ලෝක වෙළඳ ව්‍යා World Trade Center කියලා කියන්නේ. අන්න ඒකට ආශාන්තරා පහර දුන්නට පස්සේ මිනිස්යා නිසා, දම තාක්ෂණ නිසා එකවර විශාල පිරිසක් මරන්න පුළුවන්කම නිසා මනුස්ස මහිතක තියෙන ආකල්පයක ආවේගයක තියෙන බරපතලකම ලෝකෙට වැටුණා. ඊට පස්සේ උගතුන් සහ ආධ්‍යාත්මිකත්ව එකතු වෙලා ලෝක සම්මන්ත්‍රණයක් පවත්ලා තිබුණා කොහොමද මේ සාමාන්‍ය මනුස්සයා යකා වෙන්නේ? මේ අපි හදාගත්තේ මේ කොට නැකිලි මේ ආසය අන්තරා ඉගෙන ගත්තේ මනුස්සෙන්ට සැප උපදවන්න. නමුත් අන්තිමට වෙන්නේ මොකද? මේ සියල්ලම එකතු කරලා 10 10 15000 හරියට එක කූඹි වලකට ගිනි වතුරක් කරා වගේ විනාශ කරනවා. කොහොමද මේ මිනිස්සෙක් යක්ෙක් වෙන්නේ කියලා. ආන්නේ කොහේනකොට ඒ අත්තන්ට තේරුම් අරගෙන තිබුණා බටහිර ලෝකයේ සෑහෙන මානසික විද්‍යාවද දියුණුයි. උපකරණ තියෙනවා. වෛද්‍යවරු ඉන්නවා. ඒ සියලුම දෙනා හොයනවා මේ මානස ලෙඩ වුණාට පස්සේ নানা ප්‍රකාර ලෙඩ වුණාට පස්සේ Tamanට හානි කරගන්න හැටි අනුන්ට හානි කරන හැටි සාමාන්‍ය අපි කියන පිස්සු. නමුත් එතෙන්දී සාකච්ඡාවේදී පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. බටහිර ලෝකේ බටහිර මානසික විද්‍යාවේදී නිරෝගී මනස කියන්නේ මොකක්ද කියන එක. නිරෝගී මනසකට දෙන අර්ථකතනිය. බටහිර වෛද්‍ය විද්‍යාවේ කවදාකවත් හිතලා නැහැ. නිරෝගී මනසක් කියන්නේ අර්ථකතනය කරලා නැහැ. ඒගොල්ලෝ ලෙඩ නම් කියනවා. මේ පොඩ්ඩක් වැරදිච්ච ගමන් ඒකට ලෙඩකට නමක් තියෙනවා. බටේට වෛද්‍ය විද්‍යාව ඒක දක්ෂකම. පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් ඉංග්‍රීසි නමක් දාන ඉතින් හරි නම්බුකාරයා දොස්තරත් ඉංග්‍රීසි ලෙඩේ නමත් ඉංග්‍රීසි ලෙඩ හැදිච්ච එකනත් ඉංග්‍රීසි ඒක නිසා ලෙඩේ නම්බුකාරයි. නමුත් ඒ ලංකාවේ බෞද්ධ ආගම නියෝජනය කරන කෙනෙක් කන ඔයගොල්ලන්ගේ ශාස්ත්‍රයේ හෝ උපකරණ හෝ නිරෝගී මනසක් කියන කාර්යකතනකවත් දායකවත් නැහැ. ඊට පස්සේ යෝජනා කරනවා මෙන්න මේ මනුස්සයා භාවනා කරලා තියෙනවා. මේ මනුස්සගේ හිත එක්කෝ ආනාපාන සතිය දිගටම ගෙනිලා අර කියන හිස්තැනට යනකම්ම සංසීදල තැනට යනකම්ම ගිහිල්ලා ඒකේ හිත පැවැත්වීමේ දක්ෂකම තියෙනවා. අන්න ඒක පොඩ්ඩක් ඔය යන්ත්‍රයකට දාලා බලන්න. එහෙම නැත්නම් අපි ළඟ තියෙන කරුණා භාවනාව කියලා එකක්, මෛත්‍රී භාවනාව කියලා අන්න ඒක භාවනා කරනකොට හිත පොඩ්ඩක් බලන්න කියලා. ඒ වගේම අපි ළඟ තියෙනවා ඒ භාවනා ක්‍රමවලදී එක එක නිර්මාණ කරන්න පුළුවන් ශක්තිය අපේ තේරවාදී කතාවක් නෙමෙයි අන්නේ කරනව බලන්න කියලා. බැලුවට පස්සේ යන්ත්‍රයෙන් කවදාකවත් පෙන්වපු නැති විදියට ඒගොල්ලෝ දැකලා තියෙනවා මේ විදිහේ විපස්සනා භාවනාවක් කරනකොට නැත්නම් අර විදිහේ මෛත්‍රී කරුණා භාවනාවක් කරනකොට එහෙම නැත්නම් හිත සෞඛ්‍ය සම්පන්න අපි හිතමු සූත්‍රයක් අටපාඩම් කරනවා. එහෙම නැත්නම් ඒ වගේ දෙයක් කරනකොට හිතේ ආකල්ප දිහා බලනකොට හිතේ කවදාකවත් ඒ යන්ත්‍රේ කවදාකවත් නොකිය පැත්තකට විශේෂ පැති වගයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ අනුව ඒගොල්ලෝ දැකලා තියෙනවා භාවනා නොකරන මනස අපි ගත්තොත් භාවනා කරන මොලේ කියලා ගමුකෝ මනස කියන්නේ එකක් මොලේ කියන්නේ එකක්. මොලේ හැමදාම වැඩ කරන්නේ වම් පැත්ත විතරයි. වම් පැත්තේ තියෙන්නෙම ක්‍රෝධ, මාන, ඊර්ෂ්‍යා, තණ්හා, ආසා පිරිච්ච දෙයක් තියෙන. කවදාකවත් කැමති නැහැ අනුන්ගේ සපත් දකින්න කවදාකවත් සතුට නැහැ Tamanට ලැබිච්ච දෙයට. නමුත් දකුණු පැත්ත ඉතාමත්ම సౌందర్యාත්මකයි හැම කෙනෙක්ගේම සැප Tamanගේ දරුවන්ගේ වගේ සලකනවා ලැබිච්ච දෙයට හරිය පිරිච්ච ගතියක් තියෙනවා එමන සලඟ වාද විවාද තරහ මොකුත් නැහැ. අන්නේ අර භාවනා කරපෙන්න යන්ත්‍රයට දැම්මට පස්සේ දැකලා තියෙනවා ඒ දකුණු පැත්තෙම දැකලා ලෝකේ පුරාවටම ඉන්නේ දකුණු පැත්තේ විතරක් වැඩ කරන මනස මේ ආගේ විතරක් ක්‍රියාකාරකම් දකුණට මාරු වෙලා තියෙනවා. ඉතින් එතකොට කියලා තියෙනවා මෙන්න මේ භාවනාවට කියනවා කරුණා භාවනාව කියලා. මේ භාවනාවට කියනවා සතිපට්ඨානයි කියලා. අන්නේ සතිපට්ඨානය කරනකොට විතරක් මනසක් සෞඛ්‍ය සම්පන්න මනසක් කියන එක අර්ථකථනයක් දෙන්න පුළුවන්. මේක තමයි සරුවචනාංශයේ මේ සතිපට්ඨාන භාවනාව දේශනා කරනකොටම පටන් ගන්නකොටම කිව්වේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මිනිස්සෙයිනේ මහණෙනි මේ මිනිස්යාගේ විසුද්ධිය පිණිස එකම එක භාවනාවයි තියෙන්නේ මගේ සරුණිතාට වැටෙන සතිපට්ඨාන. ඉතින් අපිට ලංකාවේ අපිට මේක උරුමයක්. අපි සතිපට්ඨාන කටපාඩම් කරනවා, සමාට කරනවා, අපේ උරුමේ කියනවා. නමුත් කරලා නැත්තම් භාවනා කරේ නැත්තම් සතිය පිටේ නැත්තම් නැත්තම් අර කරුණා මුදිතා මෛත්‍රී භාවනා නොකළොත් මතක තියාගන්න උපත්ති ලෙඩකින් උපදින්නේ අපි රෝගී මනසකින් මැරෙන්නේ තේ රෝගී තත්වයේ එහෙමනම් අපි මේ ලද බුද්ධෝත්පාද කාලයේ ලද මනුස්සාත්ම භාවයේ ලද ක්ෂණ සම්පත්තිය අයාලේ අරලා තියෙනවා. අපිට බැරි වෙලා තියෙන එක පිරිසුදු කරගන්න. ඒ නිසා අපි අඩු ගානේ සතිපට්ඨාන භාවනාව වගේ කරන්න බැරි නම් අඩු ගානේ සාමාන්‍යයෙන් එන මේ द्वේෂය, නුරුස්නා ගතිය, ග්‍රාණ්ඩු, සරුවල්, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන කියන මේ द्वේෂ පදනමෙන් එන දේවල් එනකොට මෛත්‍රී භාවනාවකින්වත් හිත හදාගත්තොත් අපිට තිරිසන් තත්ත්වේ ඉක්මවන්න පුළුවන්. එමසන් තිරිසනාගේ වැඩ ටිකම තමයි බඩගිනි වෙච්ච එක ලොකු එක පොඩි එක හක්කේ තියලා මිරිකලා මැරෙද්දි ලේක බහිද්දි කන. මෙතන හැම පොඩි එකම මැරෙන්නේ ලොකු එකාගේ හක්කේ. නොදියුණු මිනිස්යාගේ තොච්චරම තමයි. මේ අද ඉල්ල අල්ලපු ගෙදරත් එක්ක හිටපු මනුස්සයා හෙට උදේ වෙනකොට අල්ලපු ගෙදර මරලා දානවා. ඒ තරමට මේ යන අපේ මේ ඒ අසංවිධිත හිතවිලි, ද්වේෂ මේ මෛත්‍රියෙන් වඩා ගන්න ඕන නිසා කොහොමද මෛත්‍රී භාවනාවක් කරන්න කියලා ධර්මදේශන අයවර කරන්න ඉස්සලා විනාඩි කිහිපයක් ගන්න මම බලාපොරොත්තු මෛත්‍රිය කියන එකේ අර්ථය පරසත්තානං හිතානුභව ලක්කනා මේත්තා. අන්සතුන්ගේ හිතසුව සැලසීම. එච්චරයි. දැන් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් දඟලන්නේ Tamange කට බඩ පුරව ගන්නනේ. ඒකත් කෙරෙන්න ඕනේ මොකද වෙන කවුරුත් අපිට කන්න දෙන්නේ නැති නිසා. නමුත් මතක තියාගන්න ඉන්න ඕනේ කෑදේ ගඳයි දුන්දේ සුවඳයි. මේ කොහොම මේ සිංහලයට මේක ආවද දන්නේ ඒක අපි දන්න සත්‍යයක් මේ සිංහලේ විතරයි කියලා මතක තියාගන්න ඔයගේ ආප්තෝපදේශ තියෙන්නේ. අනික හැමතැනදීම කියන්නේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා නැවගිනුනත් බෑන්චූන් කියන කතා. අපේ සිංහලේ තියෙනවා කෑදේ ගඳයි දුන්දේ සුවඳයි. ඒ නිසා අපිට පුළුවන් නම් අපේ යම් ප්‍රමාණයකට බඩකට පුරවගෙන තව කෙනෙකුට දෙන්න දැන් මේ දායක පිරිස ඇවිල්ලා දුර බැහැරකින් ඇවිල්ලා මේ නන්නා දුන්නා පිරිසකට දාන බෙදන්නේ. මේ අතෝ මේ දාන ටික වළඳලා අනේ බණ භාවනා කරගනිත්වා කියන හදින් හරි. එතකොට තියෙන්නේම පරසත්‍යාගේ හිතසුව සැලකීම. මේ පරසත්‍යාගේ තමන් නොවන අනුන්ගේ හිතසුව සැලකීම නැති හැම වෙලාවකම වගේ හිතේ තියෙන්නේ නුරුස්නා ගති තමයි. ද්වේෂය තමයි. ඒ නිසා බයිත්‍රි භාවනා කරනකොට කරන්නේ වෛරය දැකගෙන දැනගෙන වෛරේ නැති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරන්න ඉස්සර වෙලා හිතගත පුරුදු කරලා තියෙන්න ඕනේ අනුන්ගේ සැප කැමති වෙන ගතියට. හරියට මවක් තමන්ගේ කුසින් වදාගත්ත දරුවගේ සැප පිණිස තමන් දුක් වළඳන ආකාරයට සියලු සත්‍යයන් කිසී. දැන් නම් කියනකොට කියන්නේ වෙනවා සියලු සත්‍යයන් සහ පරිසරයේ විශේෂය. දෙකම විශේෂයි ඒ හිතසුව සලසන ගතිය තියෙනවනම් ඒ මිනිස්යාට ඒ සලසන කෙනාට ඉබේම පරිසරයෙන් සම සත්වයින්ගේ මිනිස්යෙන්ගේ කරුණාමයිත්‍ය ලැබෙනවා. ඒක ධර්ම නියාමයක්. නිසා දදමානෝ පියෝ හෝති දන් දෙන කෙනා ප්‍රේමනාප භාවයටපත් වෙනවා. අපි මේ දාණය දෙනකොට දෙන්නේ දස දාන වස්තුවනේ. කෑම බීම ඉඳුන් හිටුන් මල් ගඳ විලවුන් වගේ කියලා. අපිට පුළුවන් නම් ඊට වැඩිය මෛත්‍රිය ගැන සලකලා අනුන්ට අභය දාණය දෙන්නේ. මැරෙන්න ඉන්න සතෙක් නොමර නිකන් ඉන්න. හොරකම් කරන්න තියෙන දෙයක් හොරකම් නොකර ඉන්න. කාමීත්‍යාචාරය කරන්න අවස්ථාව ලැබුණත් නොකර නිකන් ඉන්න. එතකොට අපි දෙන්නේ ද්‍රව්‍යයක් නෙවෙයි. ඒකට කියනවා අභය කියලා බය වෙන්න තියෙන අවස්ථාවක් වළක්වනවා. අර බඩගින්න නිවන්ට බඩගින්න ඉන්න අවස්ථාවක් වළක්වන්න බත් දෙන්න වගේ. පිපාසින්න අවස්ථාවක් නැති කරන වතුර ටිකක් දෙන්න වගේ, බාණයක් දෙන්න වගේ බයක් වෙන්න තියෙන අවස්ථාවක් වෙනකොට බයක් නොදී ඉන්න තියෙන අවස්ථාවට කියනවා අභය දානයි කියලා. ඉතින් සතෙක් නොමරා සිටීම අභය දාන. එතකොට මේ කියන්නේ සීලය. මේ ਸਰවඥාංශ මේක අගය කරන්න කියනවා මේ මීචිගල මහා කන්ද වගේ දන් දෙනවට වැඩිය හොඳයි එක චිත්තක්ෂණයක් සමාදන්ව සතුන් නොමරා ඉන්නවනම් කියලා. ඒකලා අහනවා ਸਰවඥාංශ ඇයි ඒ එක චිත්තක්ෂණයක් සතුන් නොමරා අභය දාන දීමෙන් අච්චර කුසලයේ සිද්ධ වෙන්නේ එක චිත්තක්ෂණයක එක මිනිසෙක් කිසිම සතෙක් මරන්නේ නැහැ කියලා අදිස්ථානකව හිටියොත් ඒයින් සාන්තිය ලබන සත්ව ප්‍රජාවේ ගණන් කරන්න බෑ සරුවත් යනවාට. ඒ නිසා ඒ දානේ විශාල කරනවා වගේම සීලයක් දන්නවනම් පුදුමාකාර පිනක් කරගන්නවා. ඉතින් මේ විදිහට සුමානයක් දෙකක් නැත්තම් දිගටම සීල් රකින්නවනම් කොච්චර සැනසීමක් එයිද කියලා හිතා. ඒක සිද්ධ වෙන්නේ අනුන්ගේ හිතසුව සැලසීම. දැන් මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා භාවනා කරනකොට කෙරෙන්නේ අන්නේම දන් දීලා සිල්ලා කළා ඇති කරගත්ත මේ අනුන්ගේ හිතසුව කැමති හිත අරගෙන වාඩි වෙලා හොඳට කය පట్టලව තැම්පත් කළා පහසුවෙන් රැළව වාඩි වෙලා මම අනුන්ගේ හිතසුව පිණිස දන් දීලා තියෙනවා. මං අනුන්ට අබේ පිණිස අබේ දාන දීලා තියෙනවා. සතුන් මරලා නැහැ. හොරකම් කළා නැහැ. සිල් රැකලා තියෙනවා. බොරු කේලම් හිත සතර නැහැ. ඒ නිසා මගේ දැන් හිතේ තියෙනවා නමුත් අර පැරණි ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන තරහ. ඒ නිසා හිතින් හිතා ගන්නවා අයාලේ හිතවිලි ආවොත් අර ක්‍රෝධ මාන ඇවිස්සෙනවා. අයාලේ යන හිතවිලි නැතුව හිතවිල්ලක් හිතට දානවා මගේ හිතේ වෛර නැති වේවා. අවේරෝ හෝමි අවේරෝ හෝමි අවේරෝ හෝමි කියලා වෛර නොමේ වෛර නැත් එක්ක එම්මා වෛර නැත් එක්ක එම්මා වෛර නැත් එක්ක එම්මා කියලා හිතවිලි ධාරාවට කැඩෙන්න දෙන්නේ නැතුව එක දිගට වෛර නැත්තෙක් වෙම්මා වෛර නැත්තෙක් වෙම්මා වෛර නැත්තෙක් වෙම්මා කියලා දිගට පාත්නවා. මේ දිගට පාත්තන්න බැරි වෙනකොට හිතවිලි එයි. කකුලේ අමාරුවේ වේදනා එයි. සද්ද නිසා කැඩෙයි. එතකොට මතක තියාගන්න ඕනේ මේ හිත කැඩුනොත් ඒ ද්වේෂය එන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා කැඩුනට පස්සේ ආයෙත් අනුකම්පාවේ ආයෙ මුලට හිත යොදලා අවේරෝ හෝමි අවේරෝ හෝමි කියලා මෙහෙම නිකන් වැටි වැටි නැගිටින පොඩි බබෙක් වගේ කවදා හරි නැගිටලා යන්න පුළුවන් තරම විනාඩි 5 10ක් එක දිගට වෛරණ වෙම්වා වෛරණ වෙම්වා වෛරණ වෙම්වා කියලා භාවනා කරගෙන යන්න පුළුවන් නම් ලොකු සතුටක් ඇති වෙනවා දැන් නැගිටලා ඇවිදින්න පුළුවන් කියලා. ඇත්තම සම්මන සම්ප්‍රදාන කුල භාවනාදී වෛර නැත් එක්කම රෝග නැත් එක්කම කායික මානසික රෝග නැත් එක්කම ලද ජීවිතයේ සුවසේ පාවිච්චි කරන්නෙක් වෙම්මා කියලා අවේදෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීකෝ හෝමි සුඛියත්තානම් පරිහරාම කියලා පද හතරක් කියනවා. මේ සමහර මේ පද හතරෙම හිත හසුරවනවා හිත කී කරුණ තින්සා. නමුත් කරලා මනාප වැඩ ගැළපෙන ප්‍රයෝජනවත් එකක හිත හසුරවන්න කියනවා. ආන්නේ මේ හිත හසුරවනකොට අවේරෝ හෝමි කියලා හෝ නැත්නම් ලෙඩ නැත්ෙක් වෙම මානසික රෝග නැත්ෙක් වෙම ජීවිතයේ සුවසේ පරිහරණය කරන්න එක් වෙම කරනකොට ඒ එන එක දිගට පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා නම් අන වතුර එකක් බීලා පිරුණු ගතියට වගේ හිතේ නිකන් සම්පත්‍ති කරගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් එහෙම දෙයක් තාම Tamanට වැටුනේ නැත්තම් ඒ කියන්නේ තාම Taman කෙරේ මෛත්‍රිය පිහිටීම වෙලා නැහැ. ඉතින් ඒක පිළිබඳ වාද තියෙනවා. ඒ විදිහට Tamanට මෛත්‍රිය කරගන්නට සියලු සත්‍යෝ සෝපත්ත්වා කියන එක නරකද කියලා. ඉතින් ඒ නිසා අටුවා මතේ වශයෙන් වෙලා තියෙන ඉස්සල Taman සුවපත් වෙලා තමයි අනුන්ට සුවයක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ නිසා ඇති වෙන්න Tamanට මෛත්‍රී කරගත්තට පස්සේ නැත්නම් Tamanට තේරෙනවා නම් මේ බුදුහාමුදුරු අවුරුදු 2600කට ඉස්සලා බොමැඩ මුලදී පුරුදු කරපු මෛත්‍රී හිත අපේ ආචාර්ය પરම්පරාවට පිරිසිදු වෙන්න පින් සිද්ධ වෙන්න මම දක්වා පැමිණලා තියෙනවා මම දැන් මෛත්‍රී කරනවා මට දැන් මට තේරෙනවා මේ වෛර නැති හිත හිත දිකට පවත්නකොට වර්තමානයේ ජීවත් වෙන ගතිය පිරිච්ච ගතිය සම්පත්‍ති කර ගතිය සන්තුෂ්ටි කර ගතිය. මේක ආශ්චර්ය ධර්මයක්. අවුරුදු 2600ක් ආපු පණිවිඩයක්. මේකෙන් Taman සැනසෙමින් පිරිච්ච ගතියෙන් ඉන්න ගමන් Tamanට පුළුවන් ඒක භාජනයේ පිරෙන මට්ටමටමයි තේනවනම් Tamanට මේ ජීවිතේ හුඟක් ආධ්‍යාත්ම වශයෙන් උදව් කරපු ගරු භාවනීය ගුරුවරයෙකුට මේ මෛත්‍රිය පුදාන්න. මගේ ජීවිතයට උදව් කරපු අසවලාට ඒක කියන ස්ත්‍රියක් නම් ස්ත්‍රී ගුරුවරයෙක් තෝරගන්න කියනවා පුරුෂයෙක් පුරුෂ ගුරුවරයෙක් තෝරගන්න කියනවා සුවපත් වෙත්වා නැත්නම් වෛර නැත්ෙක් වෙත්වා කියලා ඇත්තම ගුරුවරයා Tamanට වැඩිය මෛත්‍රී සහගත කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ Tamanගේ තියෙන මෛත්‍රිය අර කිරිබත්තරයක් ඉදෙනකොට උඩින්ම ටික අරගෙන බුද්ධ පූජාව තියන්නේ අපි. ඉඳුල් වෙන්න කලින් අන්නේ වගේ ඇති වෙන මෛත්‍රිය ඉඳුල් නොකර ගුරුවරයෙකුට පූජා කරනවා නම් ගරු භාවනීය අර මෛත්‍රිය දෙගුණ තෙගුණ වෙන්න ඉඩ තියෙනවා. නොවෙනවා නම් නැවතත් Tamanටම මෛත්‍රී කරලා මේක හොඳට කසකවා ගන්න. ඊට පස්සේ ඒ ගුරුවරයෙකුට පූජා කිරීමෙන් පහනෙන් පහනපත්තු කරන්න වගේ මණිකෙන් මණික බබලන්න වගේ වැඩෙන ගතිය එනවනම් ලොකු සාන්තියක් තේරෙනවා මම ඉස්සල්ලාම මගේ ගුරුවරයාට පූජාවක් කළා. ආධ්‍යාත්මික පූජාවක් කළයි කිය. දවසක් සරුවචනාංශය ඉස්සරහා ඉන්නකොට සරුවච්චන් වහන්සේ මහා ප්‍රජාපති ගෝත්‍රමය ඇවිල්ලා අල්ලාප සල්ලාපේදී ඉන්නකොට සරුවච්චන් වහන්සේට කිවිසුමක් කරනවා. එතකොටම මහා ප්‍රජාපති ගෝත්‍රය ඒක තමන්ගේ දරුවා නෙමෙයි උකුලි තියන් හදාගත්ත දරුවා දැන් බුදු වෙලා හිටියට කියනවා නිදුකානන් වහන්සේ නිරෝගී නිදු දීර්ඝායුෂ වේවා කියලා සරුවච්චන් වහන්සේට ආශිර්වාද කරනවා. එතකොට සරුවච්චන් වහන්සේ කියනවා මේ ආර්ය ලෝකයේ ආර්යයන් වහන්සේ නමකට ආශිර්වාද කරන්න හිම නෙවෙයි. නැත්නම් ශාවකේ බුදුහාමරට ආශිර්වාද කරන්න හිම නෙවෙයි. උපවහන්සේ දීර්ඝාෂය වකිනක ඒව නිකන් ගැමි සාමාන්‍ය සම්මත ආශිර්වාද කල්පනා කරන්න කියලා කියනවා සංඝයා අතර සාමය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියනවා. එතකොට බුදුහාමරගේ අවශ්‍ය වැඩෙනවා. ඒක තමයි මෛත්‍රී කරනකොට තමයි තේරෙනවා තමන්ගේ ගුරුවරයාට නැත්නම් Tamanට ආධ්‍යාත්ම උදව් කරපු කෙනාට මේ පැත්තකටලා ඉඳගෙන මේ පුදන මෛත්‍රිය පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඒ මොකද ඒ තුලින් ඒ මෛත්‍රිය වඩන කෙනා තුලින් නිකුත් වෙන තරංග හැම වෙලාවටම සාමයටම තමයි යන්නේ. කලහ විවාද රණ්ඩු සරුවල් පැත්තට අයින් වෙලා එයා තමන් හොඳට මෙහිට පිරිසුදු කරලා තමන්ගේ ගුරුවරයාටත් පොදන අතර සීළු දෙනා විශේෂයි මෛත්‍රී හිතවිලි පහල කරනකොට ඒක සුව සේවාවක් වෙනවා තමනුත් අනුනුත්. ඒතර සාසනයටත් ලොකුයි. ගුරුවරයාට දීර්ඝායුෂන තමන්ටත් හොඳයි. මං හිතන්නේ නෑ මේ අවුරුදු 2600 අද තරම් මෛත්‍රී භාවනාවක අවශ්‍යතාවයක් ලෝකේ පහළ වෙලා තියෙනවා. ඒ මොකද අද හුඟක් වෙලාවට දරුවෝ දෙමව්පියන්ට වෛර කරනවා. අද හුඟක් වෙලාවට සේවකයෝ තමන්ගේ ස්වාමීට වෛර කරනවා. අද හුඟක් වෙලාවට රටවැසිය රජුන්ට වෛර කරනවා. අද හුඟක් වෙලාට ලෙඩු දොත්තට වෛර කරනවා. ඒකේ ඒ වෘත්තියේ ඉන්න ඔක්කොමලා අද දන්න කාරණාවක්. ඉස්සරහ තියෙන්නේ නැති මන් දන්න දැන් විතර ප්‍රසිද්ධ නැහැ. නමුත් අම්මල තාත්තර විතර දරුවන්ට කවුරක්වත් සලකන කෙනෙක් නැහැ. ඒ තියෙදි දරුවෝ කරන්නේ අපිට වෛර කරන එක. ගුරුවරු පුදුමාකාර විදියට රෑ රාත්‍රියේ පාඩම් කරගෙන ඉඳගෙන දරුවන්ට උගන්වනවා. උන් ගුරුවරුන්ට নানা ආකාර උසුළු විසුළු කරනවා වෛර කරනවා. ඒකම රාජ්‍යරුවෝ ධාර්මික වෙන්න පුළුවන් අධාර්මික වෙන්න පුළුවන් කොච්චර කරත් රට වැචා වෛර කරනවා. වෛද්‍යවරුන්ට අද නඩු හැමතැනම මොනවා කරන්න ගියත් කැත්ත උඩ තියාන කටයුතු කරන්න. ඒ නිසා හැම වෛද්‍යවරයෙක්ම ඉන්ෂුරන්ස් එකක් අරගෙන තියෙනවා. ඒ මොකද රෝගියෙක් දැම්මොත් නඩුවක් ඒ ඉන්ෂුරන්ස් වලින් තමයි මේ ලංකාවේ අඩුයි තාම. ඒ තරමටම තියෙන ලෝකයක් අද තියෙන. බැලුව බැලනවන හරියම ලස්සන පුරංගනාවන් පුර වැචියන් නගරේ බොහෝම ලස්සන ජීවත් වෙනවා තමයි පේන්නේ. නමුත් යට යන්නේ උඩින් මිතුරු යටින් හතුරු කතුරු තමයි. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ මෛත්‍රිය නැත්තම් ඉතාමත්ම අමාරු ජීවත් වෙනවා. නිසා සරුවචනසේ සඳහන් කළ තුන මුළු ලෝකෙම ද්වේෂ සහගත වුණත් යම් කිසි කෙනෙක් මෛත්‍රියෙන් ගත කරනවා නම් අමනුෂ්‍යයෙකුටවත් ප්‍රේතයෙකුටවත් ඒ මනසට හිංසාවක් කරන්න බැරි වෙනවා. මෛත්‍රී කරන කෙනාට වෛර කරන පුද්ගලයා සරුවචනසේ කියනවා කඩුවක් කැපෙන කඩුවක් දෙකට නමන්න හදන කෙනෙකුට වගේ Tamanට හානි කරගන්නවායි. ඒක නිසා අපට මේ ආධ්‍යාත්මික ගමන යනකොට විපස්සනාවෙන්ම නුරුස්නා ගතිය නුරුස්නා ගතිය වශයෙන් දැක් ගන්න බැරි නම් අපි ළඟ අර ජර ජර ගාගෙන යන බර කරත් එකට එඬරු තෙල් ටිකක් දාන්න වගේ මේ ලිහිස්සිය ටිකක් තියාගන්න. මෛත්‍රී කරන්න වෙනවා. මේ මෛත්‍රිය කියන්නේ මේ ජීවිතේ අපිට හම්බෙච්ච බුද්ධෝත්පාද ගාණය ගැන කල්පනා කරන්න. මේ මනුස්ස ජීවිතයක් අපිට හම්බෙච්ච එක ගැන කල්පනා කරන්න. අපේ ඇහ කන දිවනාසය අංග පුලාවක් සහිතව තියෙන එක ගැන කල්පනා කරන්න. අපිට මේ වටිනා ධර්ම ඇහෙනවා කියන එක කල්පනා කරන්න. අපිට ආදර්ශයක් වෙන්නන දර්ශීය චරිත ලෝකේ තියෙනවා කියලා කල්පනා කරන්න. පැවිද්දෝ. ඒ වගේම කල්යාණ මිත්‍රෝ ඉන්නවා. අන්නේ විදිහ ජීවිතේ හොඳ පැත්ත කල්පනා කරොත් අපිට මං හිතන්නේ මේ ආත්මෙත් මේ වගේ මෛත්‍රිය කරන්න නැතුව මැරලා ගියොත් ඊගාව ආත්මෙ මෙච්චරක් පිරිසුකමක් හම්බෙයි. එනිසා ලද අවස්ථාව හොඳට ප්‍රයෝජන ගන්න නම් යථාරද්ද සම්පත්තිතෝ මාවි ගච්ඡanti කියනවා වගේ ලැබුණා ලද වස්තුවෙන් නොපිරිගත කරන්නත් ලද ජීවිතේ සතුටෙන් ගත කරන්නත් මේ මෛත්‍රිය නැති වුණොත් අපි හම්බ කරන මොන දෙයකින්වත් ඇති වැඩක් නැහැ හඳුන් කැලයකට ගිනි තිබ්බා වගේ කියලා කියලා තියෙනවා හඳුන් කැලයට ගිනි තිබ්බත් ලුණු මිදල කැලයට ගිනි තිබ්බත් අඟුරු වල කිසි වෙනසක් නැහැ සමෛත්‍ය නැති හිත අඟුරු කැලයක් කරනවා හඳුන් කැලේ. ඒ නිසා අපි මේ කොච්චර ගුණ ධර්ම දිනු කරත් මේ මෛත්‍රියේ හිත හදාගන්න බැරි වුණොත් අපිට බුද්ධියක් නැති වෙන නිසා තරුණයි කියලා හිතන්න එපා. එහෙම නැත්නම් ගිහි කියලා හිතන්න එපා. එහෙම නැත්නම් අපි අබෞද්ධයි අනම්මනම් මොකක්වත් නේ තමන්න තමන්ගේ ජීවිතේ සතුටින් ගත කරන්න ඕන කොහොම හරි පොඩක් නතර වෙලා මේ අනුන්ගේ හිතසුව සැලසීමේ පාඩම පොඩ්ඩක් එකතු කරගත්තොත් අපිට ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් නැත්නම් අපිට වෙන්නේ කඹරණ්ඩයි ද්වේෂයට කඹරණ්ඩයි. ඒක නිසා අපි එවැනි කැලක් හැරෙන ලෝකෙක මේ මෛත්‍රිය ඉගෙන ගන්න මෛත්‍රිය ගැන පොඩ්ඩක් නතර වෙලා කරන්න මේ බුද්ධ ජයන්තියක් නේද ඉන්නේ අප එන්නේ අපට ඒ නිසා විවේක ගන්න ඕනේ අරගෙන ඉවරලා Taman ඉස්සලාම හොඳට පట్టල වාඩි වෙලා විවේක වෙලා හිත එක්ක යාළු වෙලා කයත් එක්ක යාළු වෙලා Tamanට මෛත්‍රිය කරගන්න ඕනේ මම වෛර නැත්තෙක් වෙම්මා වෛර නැත්තෙක් වෙම්මා වෛර නැත්තෙක් වෙම්මා කියලා මේක එක දිගට විනාඩි 10ක් 15ක් කරනකොට තමයි මම අර කිව්වා වගේ ඒක භාජනේ පිටිලා ගරු භාවනීය ගුරුවරයෙකුට දීලා ඊට පස්සේ පුළුවන් අපට ප්‍රියමනාප මණ්ඩලයකට දෙන්න ඊට පස්සේ මධ්‍යස්ථ පුද්ගලයන්ට සහ සියලු ලෝක සත්වයාට මෛත්‍රී කරන බුදුරජාණන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් අන්නේ විදියට මෛත්‍රිය හොඳට දස දිසාට පතුරන පුරුදු කළොත් තමයි මේ ජීවිතේම කලින් කරපු ප්‍රාණඝාත අකුසලයක තියෙන අකුසල කර්ම කැපෙන්න ඉඩ තියෙනවා කියන්නේ ඒකටයි ලෝක කෙනෙක් බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නේ කියලා කියනවා. අපි නොදැන පුංචි කාලේ කොච්චරද වෙන්න තියෙන නමුත් එnde end දැන් හිත පිනට බර නම්, මෛත්‍රියට බර නම්, සුචරිතයට බර නම් අර වෙච්ච අකුසල් කර්ම කපලා දාන්න පුළුවන් කියලා. ඒ නිසා අපිට තීරුම් අරගන්න වෙනවා ඒක කරන්න පුළුවන් වෙන జగතෙක් මේ ලෝකේ නෑ. ඒ නිසා තමයි තමන් අනුකම්පා කරනවනේ. අර මං කලින් කරපු විදිහේ අසුභ භාවනාව, එහෙම නැත්නම් මේ කියන මෛත්‍රී භාවනා කරලා මේ මතුවෙන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ආපු පමණට සුනාමියට යට වෙන්න වගේ යට වෙන්නේ නැතුව අපිට ආරක්ෂාව සලස ගන්නට දෙවන්නේක් නැහැ. ඒ සඳහා දුකටපත් වුණාට පස්සේ කරන්න දෙයක්වත් නැහැ. ඒ නිසා දුකටපත් වෙන්න ඉස්සෙල්ලා සීලු කෙනා සීලු දිනාටම ඒ තමන්ගේ තියෙන කාම විතක්ක, විහිංසාව විතක්ක, ව්‍යාපාද විතක්ක දැක ගන්නත් ලැබේවා ඇති හැටියෙන්. දැකන ඒ සඳහා සරුවචනාංශය ඉදිරිපත් කරන ලද මේ සමත උපක්‍රමයේ හෝ කෝකටත් අයිලේ වෙන විපස්සනාව නැත්තම් සතිය හෝ වඩාගෙන මේ ජීවිතයේදීම පෙර භවයක කරගන්න බැරි ඉති ගමනක් යන්න මේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා සීල දෙනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අපි පැයකමාරක් විතර අරගෙන තිනවා මේ ඕම් පොඩ්ඩක් නතර වෙන්නකෝ ඕම් පොඩ්ඩක් ඉන්න ඕම් පොඩ්ඩක් ඉන්න. ඉතින් මගේ මගේ සාමාන්‍ය පුරුද්දක් තමයි වණ කෙලි වුණාට පස්සේ ඒක සම්බන්ධව ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් නැත්තම් කියන්න මොනවාරි තියෙනවා නම් ඒකට පොඩ්ඩක් අපි වෙලා අරගෙන එහෙම නැත්තම් ওই කියන විදිහට අපි දෙවියන් පින්දීම ඥාතියින් පින්දීම ආදී ක්‍රමයට ධර්ම දේශනා સમાપ્ત කරන එක. ඉතින් ඒ නිසා මම කැමැති අහන්න මේ කියපු දේවල් මතින් කාට හරි ගෙදර යන්න හදිසි වෙලා තියෙනවා නම් අර බනාන කොට යන්න ඕන වගේ ගියාට ප්‍රශ්නයක් නැහැ. මම කියන කාටවත් ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම කියයි. එහෙම නැත්නම් මට තියෙන ප්‍රශ්නයක් අහන්න සභාව අවසර දෙනවත් දන්නේ. මේ මහත්තයා කියනවා මේ මේ මේ ශාලාවේ ඇටසැකිල්ලක් ගෙනල්ලා ඉල්ලුවොත් හොඳද කියලා. අද ගිහිල්ලා විසීගේ කුටිය භාවනා කරලා ඒක ඇටසැකිල්ලක් තියනවලු. ඉතින් ගෙනල්ලා මං කව මේ මට තීන්දුව කරන්න බෑ මේ සභාවේ ඉන්න වෙලාවේ සභාවෙන් ආලා කැමතිනම් කරගමු කියලා. හැබැයි මතක තියාගන්න ඔය හැම කෙනෙක් ගාමත් ඇටසැකිල්ලක් තියෙනවා පිටේක නැති වුණාට. අරක දකින්නකොට තමයි ඉතින් පේන්නේ මේ ඇතුලේ තියෙන එකත් ඕකම තමයි කියලා. ඒ නිසා ඒකට ඡන්දය දෙනවා. කොහෙද එල්ලන්න හොඳ? ඒක තියෙන ඒ අර ඒක වෙනම වීදුරු පෙට්ටි වගේ ඇත්තනේ කැඩලා තියෙන්නේ කැඩලාද? කැඩලා ගියා. ඔය එකක් තියෙනවා අපි අර පුස්තකාලේ දාලා තියෙනවා වෙන වැඩකට. ඉතින් ඒකට අර ඇලුමිනියම් වලින් හරි ගැස ගන්න ඕනේ. ඈ? අන්න හරි ටිකේ නම් ගත හැකියි. වීදුරු තියෙනවලු පෙට්ටි අයින් කරපයි රාමු දිර්ලා තියෙන්නේ. ඇලුමිනියම් වලින් හදලා එල්ලලා තියමු. අපි ළඟ තිබුණා ඇත්තටම පහක් තිබුණා. මේක හදපු ඉස්ලාම දාබරි මහත්තයා හතරියම් පුරුෂයා අන්තිම කැමැති පත්‍රය ඉල් තිබුණේ මේ බණ භාවනා කරන ස්වාමින් වහන්සේලාට තබ්බෝ වෙක්කනේ. මේ මගේ ඇටසැකිල්ල පූජා වේවා කියලා. එයාගේ දරුවෝ අවුරුදු 30ක් 40ක් යනකම් ඇවිල්ලා බලලා යනවා තාත්තගේ ඇටසැකිලි කියලා. ඒ නිසා මෙතන ඉන්න කට්ටිය මැරෙන්න හිම ඉන්නවනේ ළඟදී අන්තිම කැඩු පත්‍රය ලියන්න මොකද අපිට එකක් දෙයක් වැඩි වෙන්නේ නැහැ දැන්නේ ඈ අටේ කුටිත් එකක් තියෙනවා ඔය ඉතින් ඒක නිසා ඔය එල්ලලා තියමු නිකන් ඔය පේන්නේ. නැත්නම් මට නේද මැද මිදුලේ එල්ලන්නේ කියලා. මොකද මේ දායකයෝ ආපුවාම භාවනා කරන බව දන්නේ නැහැ. ඒගොල්ලෝ කෑ ගහනවා. එතකොට අර ඇටසැකිල්ල පේනකොට අඩු ගන්න මේ ඇවිල්ලා ඉන්නේ භාවනා කරන තැනකට මේ කට්ටියක් භාවනා කරනවා කියලා පේනවනේ. මං හිතුවා උතන ලොකු බුදු පිළිමයක් ගහමු කියලා. එතකොට වෙන්නේ රිලව් නැගලා ඕකුඩ කැත කරනවා. ඒක හරිනේ. ඒ නිසා ඇටසැකිල්ලක් අහන එක හොඳයි. හැබැයි හොඳ සුදුසු තැනක. හොඳට පේනකොට ඒ අදහස එන විදිහට මං හිතන්නේ තරපු පෙළේ තැනක තියෙනකොට නගින තැන වගේ එහෙම නැත්නම් අර ඔෆිස් එකට ඇරෙන තරප්පෙලේ කොනේ පේන්න හරි ගස්සා තියාගන්න. නෑ එළියට එනකොටම පේනවනේ දැන් මේ නිස්සරණවණී කියලා කියන්නේ අසුබේ කියලා. මේ මේ පෙන්කෙලින්දක්වත් වෙන දෙයකට මෙතන එන්න බෑ කියලා. ඒක පේන්න හොඳයි. ඒක නිසා එනා ඒ ක්‍රියාත්මක කරමු. හොඳයි. ඒක නැත්නම් අපි එහෙනම් දැන් ධර්ම දේශනාව સમાપ્ત කරන්න හදන්නේ. මම වාඩිලා කතා කරන්න කමන්නේ. ජීව ඉඳගෙනත් ජීව <clears throat> ඉඳගෙනත් පාණි කරගන්න පුළුවන් කියලා. ඒකත් විපස්සනාවෙන් කරන්නේ නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ සතෙක් නෙවෙයි ඒ කෙලෙස් වලට ඔතෙන් ආන මාත්ව වැඩේ කරනවා. ඒක නිසා ඒ පුද්ගලයා එතන ඉනවා එයා මට ද්වේෂ කරනවා දැන් ඒ පුද්ගලයාත් එක්ක ගන්න දැන් මේ කෙලෙසයක් මේ ආවේශ වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් ගියොත් වෙන්නේ මමත් ආයෙත් අකුසල කර්ම රැස් කරනවා. පුළුවන් නම් කරන්න තියෙන්නේ අරස්සව වෙන එක. නොවුනොත් වෙන්නේ මොකද්ද? ওই මනුස්සයා ඉන්න තැන මං හෙට වැටෙනවා. එහෙම තමයි අපි මේ විපස්සනාවෙන් මේ දෙක ගලපගන්නේ. ඒ කෙලෙස් වලට ආවට පස්සේ එයා කරන දේ මමත් කරයි. දැන් නම් මට පේනවා මෙයා මට ගහන නිසා මම හතුරෙක් මහා නොසන්ඩාල නැහැදිච්ච කෙනෙක් කියලා. නමුත් කෙලෙස් වලට ආතුරු වුණාට පස්සේ කිසි කෙනෙකුට ඒයින් ගැලවෙන්න බැහැ නිසා මෙයා නෙවෙයි මේ වැඩ කරන්නේ කෙලෙසයක්. මෙයා නෙවෙයි වැඩ කරන්නේ මේ පට වියාපෝ තේජෝ ආයෝ නැත්තම් කෙලෙසක් කියලා දකින්න පුළුවන් නම් ඉතින් ලොකුම ලොකු ගැලවිල්ලක්. නමුත් අපිට වෙන්නේ ඒ වෙනකොට අපි මොනව හරි දෙයකින් පටලවිලා ඒ පුද්ගලයා ඔයාට එහෙම දෙල්ලම් කරන්න බෑ මම මේක වග බලා ගන්න ඕන කියලා කේති අවිසිලා තියෙන්නේ. ඉතින් ඒ තෙන්දි උගා පරිස්සමෙන් වැඩ කරන්නේ. ඉතින් ඇත්තටම මේ ගිහි ජීවිතේ ඒ ඔය හුඟ දෙනෙක් හිතුවට කිසිම ඒකේ බාධාවක් ඇත්තේ නැහැ. මේ ගිහිව ඉඳගෙන තමන්න පුළුවන් ඒ එන රාගයක් එනකොට, ද්වේෂයක් එනකොට ඒක ගැන කනගාටු වෙන එක නෙවෙයි. සාකච්ඡා කරලා ඒකට හැබැයි ඉන්න ඕනේ අමංකව සාකච්ඡා කරන්න පුළුවන් වැඩි හිටියේ. කල්යාණ මිත්‍රෙක් එහෙම නැත්නම් කියන සාකච්ඡා කරන්න පුළුවන් කෙනෙක්. ආන්න එහෙම සාකච්ඡා කරනවා අපිට වෙලා තියෙන මේ ලංකාව වගේ රටවල මේ කාම හැඟීමක් ආපුවම සාකච්ඡා කරන එක සමාජ විරෝධී කරලා තියෙනවා. මම දැකලා තියෙන විශේෂම තරුණ කාන්තාවන්ට කෙල්ලන්ට මේ මාතෘකාව කතා කරන්නම කෙනෙක් නැහැ. පිරිමි කෙනෙකුට නම් ඇවිල්ලා ඔය සංඝයා වංශනමක් හරි හම්බෙලා කමටහන් සුද්ධ කරන්න හරි පුළුවන්. කාන්තාවන්ට විශාල ප්‍රශ්නයක් තියෙනවා. මෙවැනි ප්‍රශ්නයක් අපම අපි කොහොමද මේක සාකච්ඡා කරන්නේ? පිටරටවල ලිංගික අධ්‍යාපනය කියලා වෙනමම මාතෘකාවක් තියෙනවා. ලිංග අධ්‍යාපනය උගන්වනවා. එතනින් ගියාම ද්වේෂය ආපුවාම මේ මොනවාද මේ emotional control stress reduction කියලා කරනවා. එතකොට ඔක්කොම වැඩ ගන්නව නෙවෙයි අවස්ථාවක් තියෙනවා. නමුත් අපේ ලංකාව වගේ රටවල් වල ඒකේ තලා ඔබනවා. තලා එවුවට පස්සේ අනිකාන ගිනි කන්දක් වගේ මේක පැන්නයි. ඉතින් ඒක නිසා ගිහිව බැරි නෑ. පැහැදිලිවම කරන්න පුළුවන්. ඒ මොකද පැවිදි වුණයි කියලා මොකක්වත් අලුත් වෙන්නේ ඇඟට විතරයි සිවුර වැටෙන්නේ. හිතට සිවුර වැටෙන්නේ නෑ. ඒකට අවුරුදු 20ක් යන්න ඕනේ කියලා බුදුහාමුදුරු කියන්නේ. තෙරුණාංශ කෙනෙක් වෙන්න අවුරුදු 20ක් යනවා. ඉතින් 20 යනකන් සිවුරේ ඉන්නවයි කියන එක ලොකු දෙයක්. කරන්න බෑනේ අපි සිවුරු දැම්මයි කියලා කාමයටයි ද්වේෂයටයි මොන්නම දෙයක්වත් වෙන්නේ නැහැ. ඒක විතරක් හොඳට බදකට යන මම හොඳටම දකින්න දෙයක් තමයි දැන් උනත් නිදාගත්තාම හීනෙන් මම පැවිද්දෙක් විදිහට මට පේන්නේ නැහැ. හීනෙන් දකින්න ඉස්කෝලේ ගිය කාලේ කරපුවා. ඉඳපු ගමන් සාක්කුවට අද්දාපම සල්ලි අහුවෙච්චාම ඔන්න ලැජ්ජා හිතෙනවා. දැන් සල්ලි අත ගෑවද කියලා. බලනකොට හීනෙන් දැකලා තියෙනවා. කලිසමක් ඇඳගෙන ඉන්නේ. සාක්කුවේ සල්ලි තියෙනවා. ඒ මොකද හිත තාම නැහැ හිත පිළිඅරගෙන නැහැ. ඔබ පැවිද්දෙක් උඹට සල්ලි ඕනේ නැහැ. ඔබ කලිසම් අඳින්නේ නැහැ. ඔබ සරමක් අඳින්නේ හිත අරගෙන නැහැ තව. මේ තව පැවිද්ද ඕගොල්ලෝ මේ මේ මොකද්ද හිතන්නේ පැවිදි වෙනකන් තමයි ඔය ආලෝපනේ ආලවට්ටම තියෙන පැවිදි වුණාට පස්සේ තේරෙයි. ඇඟ පැවිදි කරන්න පුළුවන් හිත පැවිදි කරනවා කියන එක ලේසි නෑ. අන්තික ඔය මම පැවිදි වෙන්න ඉස්සලා අවුරුදු 7-8ක ওය සෙල්ලම හොඳට කරලා බැලුවා. කාමයේ පිළිබඳව හොඳට මට කතා කරන්න පුළුවන් වැඩි හිටියෝ කීප දෙනෙක් හිටියා මම අවංකවම ගිහිල්ලා කතා කරා. ද්වේෂය මට ඇත්තට මගේ ද්වේෂයේ චරිතයක් නෙවෙයි ස්වභාවයෙන් ඇති. නමුත් මම ගහ බැනගෙන නැහැ කියන්න බෑ මට ගොඩක් තිබුණේ කාමේ. මම කිසිසේත් මේක හිර කෙරුවේ නැහැ මම ගිහිල්ලා වැඩි හිටියෝ කියලා කිව්වා මෙන්න මේකයි தත්ත්වය කියලා. ඊට පස්සේ ඕක මේ ඔයක නැත්තම් තමයි ප්‍රශ්නේ ඔය හැටි ඕකේ. බය වෙන්න එපා. ඕකේ බාධාවක් නැහැ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒකට මේ තරුණ කාන්තාවන් සහ තරුණ පිරිස් වලට අපිට මේ අවංක පණිවිඩය දෙන්න පුළුවන් නම් ඕක ඕගොල්ලන්ගේ දෝෂයක් නෙමෙයි මේ රසායනික ශරීරය වෙන දෙයක්. ඕකට පොහොර දාන්නත් එපා, ගැන කනකාට වෙන්නත් එපා. ඕක භාවනාවට බාධාවක් නෑ, ආධ්‍යාත්මික ජීවිතයට බාධාවක් නෑ. ඔය සෑම දෙයකට වැඩිය බලවත් සතිය. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මෝහ පටල කියලා අපේ ළඟ චිත්තක්ෂණයක් චිත්තක්ෂණපස මෝහ පටල එකතු වෙනවා සංසාරේ පුරාට. ඒකතර තියෙන එක සති චිත්තක්ෂණකින් සේරම කපන්න පුළුවන්. ඒක නිසා බුදුහාමර කියන එහෙම නෙවෙයි හිමාල පර්වතේ උනත් මහණේ දෙකට බෙදෙන්න පුළුවන් මේ කුණු අවිද්‍යාව ගැන මොන කතාවද කියලා තියෙනවා. නිසා පැවි ගිහිකම ගණන් ගන්න එපා. ගිහිකම මහා ලුකුට ගණන් ගන්න එපා. මේ ගිහි උනත් මනුෂකම හිතනවනම් සෑහෙන ගැම්මක් ගන්නවා. මම දන්නේ අද ලෝකේ වැඩියෙන්ම භාවනා ජීවිතේ වැඩ ගන්න ගියෝ. ඒක ඉතින් මම හොඳටම දන්න දෙයක්. භාවනා මධ්‍යස්ථානිකොත් වැඩියෙන්ම ඉන්නේ ස්ත්‍රී පක්ෂයේ. සංඝයා වහන්සේලා හෝ එහෙම කෙනෙක් ඉන්නේ කලාතුරකින් නිකාර මාළුවක රජු උම්මලකට කෑල්ලක් වගේ පොඩ්ඩක් අර නිකන් කට ගැස්මට වගේ එක්කෙනෙක් දෙන්නේ කියනවා. ඉන්නරි ඔක්කොම. ඉතින් යතෝ ලියලා සටහන් කරලා තිනවා අපේ පැවිදි ජීවිත මේ පෞල් ජීවිත රැකියාවේ ජීවිත මෙන්න මේ මේ ආකාරයෙන් අපි දිනු කරගන්නවා. මේ ළඟදී ලියලා තිබුණා මේ මුස්ලිම් මිනිස්සු විතරක්ම මේ විපස්සනාවේ මුස්ලිම් අත්දැකීම් කියලා. විපස්සනා මුස්ලික දැන් ලියලා තියෙන ඔක්කොම CS කාර්යෝ නඩු කාර්යෝ ඔක්කොම ඇවිල්ලා විපස්සනා භාවනා කරලා ඊට පස්සේ යා කියලා තියෙනවා දැන් දෙයයන් නැති හොඳට අදහන්න පුළුවන් කියලා. ඉස්සරට වැඩිය මම දේවාස්ති භක්තිකෙක් වෙලා තියෙනවා මොකද පිරිසුදු කරනවා කිය. කතෝලිකයටත් ඒක වෙලා. ඒ නිසා මේකේ මේ සතියේ මේ මෛත්‍රියේ ආගමක් ධර්මයක් පටලවා ගන්න කරගත්තට පස්සේ නෑ නොකර කරනතු යන්න පුළුවන්. අන්තිකේ කෙරුවට පස්සේ මේ හරි පිරිච්ච ගතියක් එනවා. දැන් අපි සාමාන්‍ය සිංහලේ කියනවා කතාද බඳු කෙනෙක් අම්මා කෙනෙක් වෙන දරුවෝ වෙන දරුවන් ඇති අම්මාලා දරුහුරතල් පෙන්නාලා දරුවන් නැති අම්මාලා නිකන් ඉතින් බුම්මාලා කියලා තියෙනවා ඒකේ මෛත්‍රී නැති කට්ටිය බුම්මා කරන තමයි ඉන්න වෙන්නේ මෛත්‍රී ඉන්න එක මේ ඔක්කොම සහෝදරයෝ මේ ඔක්කොම අම්මලා තාත්තලා කියලා වරදිනවා gederදිත් මං අපේ අයියම්මලා අක්කාත් එක්ක ගහගෙන තියෙනවා ඒ වගේ ඕගොල්ලොත් එක්කත් ගහගෙන ඒක ගණන් ගන්න ගිහික මේ කිසිම පළඳින්න උටුන්නක් නැහැ ගිහික මේ කිසිම බාධාවක් නැහැ දෘෂ්ටියයි මේ දර්ශනයයි හරියට තියෙනවා. ඒකම මම පැයකමාරක් දැන් බණ කියන්නේ නැත්තම් ඕ මේ දානෙට ආපු කට්ටිය බණ හණ්ඩේ ආවේ. තේරෙනවද බණ දානේ කට්ටිය? බාර ගන්නවද? බාර ගන්නවද? එන ලබන සැරේ භාවනා කරනකොට එනවද? නෑ නෑ දවස් හතක් බැඳගෙන වද දෙනවා එදාට. ඔය නිකන් වය වරුවේ හැම අරුනේ. සුදු අන්දලා සිල් සමාදන් කරලා දවස් හතේම දෙනවා. අපි ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන් තරම් දායකයන්ට මේ පණිවිඩය දීලා දැන්නමත් කැප කර උපිරිස ඉන්නවා. ඔයගොල්ලත් දාන විතරක් දීලා බුරියෙන් පල්ලෙහාට විතරක් සංසාරේ සලකන්න එපා. බුරියෙන් උඩ කොටසට භාවනාවක් පුරුදු කරගන්න. දැන් තායිලන්තේ තියෙනවා තායිලන්තේ අරණ්‍ය හොඳටම අරණ්‍යයක ඒ කොටි පෙට්ටියක් අසනීප වෙලා. හාමුදුරුව ගණන් අරගෙන ගෙනල්ලා සනීප කරලා පස්සේ අම්මා ඇවිල්ලා තිනවා අම්මත් දැන් නතර වෙලා. පන්සලේ දැන් 8 දෙනෙක් ඉන්නවා ව්‍යාග්‍රේ. පුදුමාකාර සෙනගක් යනවා ඒ කට්ටිය ළඟ ඉඳලා ෆොටෝ ගන්න. ඒක කොටියක් නෙවෙයි සිංහයක් නෙවෙයි අතරමැද සතෙක්. ඒ සත්තු ඔය මෙහෙම වැටිලා ඉන්නවා. ඒ මුල එතෙන්ට යන කිසි කෙනෙකුට බය හිතෙන්නෙත් නැහැ. නැත්තම් සතෙක් දකින්නකොට යන මනුස්සයා බය වෙනවනේ. ඒ හාමුදුරුව ගාවට සතා එන්න බයකුත් නැහැ. ඒ පරිසරය ආවට පස්සේ වෙනමම ලෝකයක්. ඒ එතන දැන් විශාල වශයෙන් මේ සංචාරකෝ යන්න පටන් ගන්න තියෙනවා. ඒ හිතා ගන්න බැරි වන ව්‍යාග්‍රයෝ, ව්‍යාල මුර්ගයෝ ඇවිල්ලා ළඟ තියලා පොට වැරගෙන. ඒක ඒ අපි අපි හිතන මේ මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන තුල මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංස්කරණය අවශ්‍ය වුණාට වෙනම ව්‍යවස්ථාවක් තියෙනවා ලෝකේ. මනුසකම කියලා. මනුසකම. ඒකට ගියා නම් අපිට ගිහිද පැවිදිද ස්ත්‍රීද පුරුෂද බෞද්ධ අපෞද්ධ මොකක්වත් අපිට වෙලා තියෙන පිටින් ගාලා තියෙන සායම අල්ලගෙන ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා බලා ගන්න බැරි කමයි තියෙන්නේ. එහෙම සම්බන්ධතාවයකට වැඩිය මොලේ කොටස් දෙක ඉස්සලා විශේෂයෙන්ම අංග තුනක් දැකලා තිනවා මොලේ ඉස්සරහ කොටසේ තමයි ඒගොල්ල පරිශයෙන් ලක් කරලා තිනේ. එයා ස්තුතිවන්ත වෙනවා. එයා ඒක තෝරගත්ත එක ගැන. මොකද බලනකොට ඒක තමයි තීන්දුව ගැනීමේ ක්‍රියාව කරන්නේ. මේ ඇමිග්දලා මොන කැම්පස් එකයි උසලා පළු දෙකයි. ඒ දෙකේ බලනකොට සාමාන්‍ය මානසික රෝගීන් දකින්නකොට දකුණු වම් මොලේ තමයි ඒ කට්ටිය දකින්නේ নানা ආකාර ක්‍රියාකාරකම්. ඉතින් ඒක රෝග අඳුරා ගන්නවා ඒගොල්ලෝ ඒ ඒ රෝග ලක්ෂණ මතුවෙච්ච ලාවේ MRI ස්කෑන් එකට දාලා ඒක ෆන්ක්ෂනල් MRI කියලා කියන්නේ ෆොටෝ එකක් නෙවෙයි ගන්නේ වීඩියෝ එකක්. ඊට පස්සේ ඉස්සල්ලාම දලලාම දීලා තියෙනවා මෛත්‍රී ඒ යෝගාවචරයා ඇමරිකන් කාරේ එයාට කියනවා කල්ැතුව කතා කරලා පළවෙනි විනාඩියේදී කරුණා මෛත්‍රී භාවනා භාවනා කරන්න ඊගාවෙකදී විපස්සනා කරන්න ඊගාවෙකදී ආනාපාන සතිය හොඳටම නතර කරලා තැම්පත් කරන්න ඊගාව එකේ නිර්මාණයක් කරන්න කියලා විනාඩි 6කට දීලා කතා කරනවා. දොස්තර මහත්තයා කතා කරලා මුළුවට දානවා හෙල්මට් එකක් දාලා දානවා. දැම්මට පස්සේ මේ පෙන්නනවා graph 6 අරගෙන ඔක්කොම වැඩ කරන දකුණු පැත්තේ පළවෙනි වතාවට තමයි මේ විද්‍යාඥයා දැකලා තියෙන්නේ මිනිස්සෙගේ මොලේ දකුණු පැත්ත වැඩ කරනවා. වෛර ක්‍රෝධමාන මොනවත් නැහැ. ඕන තැනට හිත හරියට නිකන් ස්විච් එක මාරු කරනවා වගේ ටෙලිවිෂන් එකේ channel මාරු කරනවා වගේ පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ තව එක්කෙනෙක් අරන් ගිහිල්ලා එයාට කියලා එක පාරටම හෙනයක් ගන්නා වගේ දරන්න බැරි සද්දයක් දාලා බලන්න. ඒතර ඕනම කෙනෙකුගේ හිත කැළඹෙනවා. මේ මනුස්සයා ඒකට දක්වන ආකල්පය දිහා බලනකොට හෙනයක් ගැහුවත් පොඩි කැළඹිල්ලක් එනවා. බොහෝම ඉක්මනට ආයෙත් ඒක වාර අරගෙන යනවා. ඒකේ පරිේශන හයක් කරලා පෙන්නුවාට පස්සේ පේනවා ඒ ඔක්කොමලා පුදුම වෙනවා මේක කවදාකවත්ම බටහිර ලෝකේ මානසික මනසක දැකලා නැහැ. කොහොමද මේක කරන්නේ? කොහොමද මේ බුදු දලයි ලාමා කියනවා හරීම ලේසි කියලා. කොහොමද කියලා අපි කියනවා පැය 10000ක් භාවනා කරන්න. ඉලේසිනේ. නේ? පැය 10000ක් එක දිගට භාවනා කරොත් අනිවාර්යයෙන්ම චරිත ලක්ෂණ වෙනස් කරන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ වම් පැත්තේ තියෙන දකුණු පැත්තට මාරු කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මනුස්සයාට ලෝකේ පේන්නේ බොහොම මේ මවක් තරුවෙක් දිහා බලනවා වගේ කලාකාරයෙක් කලා නිර්මාණයක් දිහා බලනවා වගේ මේ තියෙන එකේ සැප. ඊර්ෂ්‍යා ක්‍රෝධමාන නැතුව ඊට පස්සේ දන්නවා මිනිස්සුයි මේ රණ්ඩු කරන්නේ භාවනා කරලා නැහැ. ඉතින් මොනව කරන්නේ? මොන ඩිප්ලෝමා එක ගත්තත් මොන PhD එක ගත්තත් මොන ප්‍රොෆෙසර් වුණත් අර ගිනාපු රට්ටකේ තමයි දුවන්නේ. මේක වෙනස් කරන්න පුළුවන් බව දැන් තේරුම් ගත්තට පස්සේ අපි වගේ මේ ආසියා කරේ ඉන්න බෞද්ධයන්ට පවා ඒක පරිේශනාත්මකව පෙන්නකොට කාටවත් හිත් වදිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කිව්වේ ඔය කිසිම පරිේශනයක් නැතුව කිසිම පරිේශනාගාරයක් නැතුව අවුරුදු 2600කට ඉස්සර වෙලා තමන්ගේ හිතත් එක්ක වැඩ කළ කිසි කැතක් නැතුව මේ කාම ලෝකෙට කෙලින්ම කිව්වම් බල බාර ගනිලා බාර ගනිලා නැත්තේ නිකන් හිටපළා මෙන්න බුද්ධ කෘත්‍ය කියලා. ඉතින් පුදුමයිනේ අවුරුදු 2600ක් මෙවැනි පණිවිඩයක් අපි දක්වාම ඇවිල්ලා තියෙන එක. ඒ නිසා මේ දරුවන්ට ආදරය කරනවා නම් කිට්ටුවන්ට ආදරය කරනවා කරුණා කරලා එයාත් අන්න පොඩ පොඩ මේක පුරුදු කරන්න. තම මොන පහසුකම් මොන සුදුසුකම දුන්නත් ලෝකයේ තියෙන විස්සම දේ තමයි දරුවෝ දෙමව්පියන්ට වෛර කරන සේක. ඒ කැපිහි වෙන දර්ශනයක් අද. ඇයි ඒ? උන් කැමතිනේ අපේ ජීවිතේට අම්මලා තාත්තලා ඇවිල්ලා සැලසුම් හදනවා. නමුත් මේ මෛත්‍රී කරුණාව දුන්නොත් උන්ට තේරෙනවා මේ අම්මලා තාත්තලා මොනතරම් දුක් විඳිනවද? එදාට අම්මා කෙනෙක් වෙන්න ඉස්සලා Taman තේරුම් ගන්නවා දේ. ඒක බුදුහාමුදුරන්ගේ පණිවිඩය තියෙන ඔය අම්මලා දාතලා දාන්න හැඳිමිටේ ඥානෙ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ රාමුවෙන් පිටපැනලා ටිකක් බණ භාවනා කරලා අපි හම්බ කරන්න ඕනේ මොකද දුප්පත් මිනිස්සුනේ අපි. නමුත් ඔක්කොම කරලා හම්බ කරගෙන ඉඳලා බෑ මේ පැත්තට පොඩ්ඩක් ඔළුව දාන්න ඕනේ පොඩි උන් ගැන අගතිය ගැන සලකලා. විශේෂයෙන්ම අපි සතුට වෙන්න ඕනේ බටහිර ලෝකේ ඒක නිකන් මේ භූත ප්‍රේත ලෝකයක් තියෙන. ඒ මිනිසුන්ට වෙච්ච දේ හොඳට කියවලා බලන්න වෙලා තියෙන්නේ මොකද්ද මේ බාහිරේ හොයන්න ගියා අභ්‍යන්තරේ අමතක කරා. ඔක්කොම පිසාච ප්‍රේතයෝ තොගයක් කියන. බැලු බැලමට නම් මොකද හරි ලස්සනයි. හැබැයි ඇතුළක් නැහැ. අපේ ටික යන්න ඉස්සර වෙලා අර අර ජරා ප්‍රේත ලෝකේ පෙන්ලා කියන්න ඕන ඔන්න මේ භෞතික සම්පත්තියේ ගියොත් වෙන වැඩේ කරුණා කරලා ආධ්‍යාත්මය ගැන නිසි අවධානය යොමු කරන්න. ඉතින් මට හරි සතුටු වුණා මේ 67 මේ වැනි ස්ථානයක් ඇති කරපේක. නිස්සරණමණයක් 67 කියන්නේ 67 ඔය මොනවක්වත් දැකලා නැහැ. කොච්චරක් ඈත ඉඳලා දකින්නද මේ ඉස්සරහට භාවනාව තමයි ඕන කරන්නේ. මේ මේ මිනිස්සුන්ගේ කීයක් හරි හම්බ කරලා හැඹිලියේ තියෙන රුපියල් දෙක හරි කමකට දාලා මේක නඩත්තු කරන්න ඕනේ කියලා එදා කල්පනා කරනකොට හිතලා බලන්න මොන තරම් පෙරදක්මක් තිබුණාද කියලා. හොඳයි අපි මම හිතනවා ඔව් ආ තියෙනවා ප්‍රශ්න තියෙනවා ඊට පහුවෙන්නත් එයා කොහොම ඉඳගත්තට පස්සේ එයාට ආයෙත් ඒ පෙරද්දකින් නේද මේක යෝගාවචරිකෙන්ට කොහොමද මේ ජය ගන්න අවස්ථා තුනකින් සරුවචනංශය පෙන්නනවා. එයාට සුතමේ ඥානයක් තියෙන්න ඕනේ. මේ මට වෙච්ච එකක් නෙමෙයි මේක කාටත් වෙච්ච දෙයක්. බුදුහාමුදුරුවෝ අවසාන භවයේ මහබෝසතාණන් වහන්සේ විදිහට භාවනා කරනකොටත් ඕක කොහොමමයි. ඒකනේ අර මේ දක්ෂව පෙන්වන්නේ තණ්හාරති රාගාගේ සෙල්ලමෙන්. මාරේ ඇවිල්ලිවර වෙලා <clears throat> මාරේ ඇවිල්ලිවලා අන්තිමට බුදුරජාණන්තර දෙසෙල්ලම් දානවා වැඩි වස්සවනවා ගිනි අඟුරු වස්සනවා සර්වඥයන් ඇද්දකවත් අරින්නේ අර බණ ඉන්නවා. ඊට පස්සේ අභියෝග කරගෙනවා ඔය ඉඳගෙන ඉන්න පොළොව උඹට අයිති නෑ කිය. මොක මගේ මාර දෙයියනේ. ඉතින් සරුවචනාංශයේ කල්පනා කරනවා මම මේ මේ පොළොවේම ආරාසංඛ්‍ය ලක්ෂණ පෙල්පුර්ණ කාලේ මේ වේබහාර පර්වතයට වැඩිය මං ඇට දන් දීලා තියෙනවා. මහා භූතේ වතුර වලට වැඩිය ලේ දන් දීලා තියෙනවා. ඇස් දන් දීලා තියෙනවා. ඉස්පන් දීලා තියෙනවා. ඒක ඔක්කොම දන්න එකම පණ ඇති ප්‍රාණියෙක්වත් ලෝකේ නැහැ. කිසිම ප්‍රාණිකුලම හිතන්න බෑ. නමුත් මේ ඝනකඩ මහ පොළොව දාන්නවා මම මේකේ ලේ හලපු හැටි. මම මේකේ ධාරිය දාපු හැටි කියලා පොළොවටත් තියලා කියනවා උඹ සාක්ෂි වෙනවා කියලා. භූමි ස්පර්ශ මුද්‍රාවේ පොළොව සාක්ෂි කරනකොට පොළොව දෙතුම් කරනවා. එතකොට මාර්යා නැගලා හිටපු ඇතා බය වෙනවා ඌ දුවනවා කලයි කඩේ කලාන. එතකොට මාර්යාත් යනවා. එතකොට සෙනගත් දෝල යනවා. කවුරක්වත් දැන් ඔය ඔය අපි ඔය මේ මේ සෙනග ඇති කරන හිටියන මගේ දරුවා මගේ අම්මා මගේ කුඩප්ප අප්පච්චි කියලා හදිසියක් කරන එක එක්කත් නැහැ. බය වෙන්න එපා. මේ පොළොව විතරයි ඉතුරු වෙන්නේ. මොකද ඒකට යන්න බෑ. ඒකට හිට පිට නැති නිසා ඒක එච්චරයි ලෝකෙ ඉතුරු වෙන්නේ. කොහොම හරි මාර්යා ගියාට පස්සේ ගෙදර ගිහිල්ලා ડિප්‍රෙෂන් ගහගෙන ඉන්නකොට දුවලා තුන් දෙනා ඇවිල්ලා අහනවා මොකද කියලා. ඊටසේ කියනවා මට කවදාකවත් වෙච්ච නැති ලැජ්ජාවක් උනේ. මේ මිනිස්සයා දැන් මගේ රාජධානියෙන් පණිනවා. පැනලා ගිහලා බර ගන්නකටත් බන කියනවා. ඒක නිසා මේ මාට කරගන්න බැරි වුණා. හේතුව මොකද උනේ? නැගලා හිටපු යතා මහ පොළොවේ හෙල්ලෙනකොට පැනලා ගියා. එතකොට සෙනගත් පැනලා ගියා මාර්යා තනුව. ඒ කියන අපි වැඩේ දෙන්නම් කියලා. තන්නා රති රඟා ගිහලා තන්නා ගයන්නේ රති රඟන්නා වාය කියලා ওই සින්දු සෙල්ලන දාන්නේ. ඒ තුන් දෙනා එනවා මාර්යාට වැඩිය බලවත් ඉස්සරහට. බුදුහාමුදුරන්වත් ඒක ආව නම් අපි මොකද කියන්නේ? කියන්නේ මහා බෝසතාණන් වහන්සේටත් ඒ වගේ කැත නැතුව විලිලැජ්ජ නැතුව මේ බුදු වෙන්නින බුද්ධාංකුරයන් වහන්සේ ළඟටත් ඉස්සරහට අවිල්ලලා මායා කරන්න එනවනම් කිසි කෙනෙක් හිතන්න අරකයි මේ මගේ කෙලෙස් නිසා මගේ කසටකම නිසා නෙකන්නේ මේ හිත හැදිලා තියෙන ওই ජෝජතුනේ. ඒක එනකොට මතක තියාගන්න මේක මම කියාගත්තොත් අහුවෙනවා. මේ ආවේ මගේ කෙලස් කිව්වොත් මේවා මම කියාගත්තොත් මගේ කියාගත් මගේ ආත්මය කරා වෙන මේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි මම මගේ ආත්මය කියනවා හුස්මට මම හුස්මේ සරණ ගන්න. මේවා තියේදී හුස්මේ සරණ ගන්නවා කියලා උත්සාහ කරනකොට කරනකොට කරන දවසක Tamanda විපස්සනාවෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් අසුභ භාවනාවේ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. එහෙම නොකර අපි වෙන්නේ කබලේ ලිපට වැටෙන එකනේ. ඒක නොකර ඉඳලා අපිට වෙන තීගාචන විකල්පේ මොකද්ද? මේ කාමයට යට වෙන එකනේ. ද්වේෂයට යට වෙන එකනේ. ඉතින් ඒකට තිරසන්නේ. ඒ නිසා මේ සටනේ මිය යෑම හොඳයි. දණින් වැටි ජීවත් වෙනවට වැඩිය කියලා ජීවිපී එක නෙමෙයි කිව්වේ බුදුහාමුදුරුවෝ. අවුරුදු 2600 ඉස්සලා මේ සටනේට ගිහිල්ලා සටන් බිමේ මිය යන එක මට හොඳයි. දණින් බිම වැටලා ජීවත් වෙනවට. දණින් වැටලා ජීවත් වෙන කෙනා කාමයට පහඳිනවට වැඩිය මේක හොඳයි. ලේසි නෑ හැබැයි මම මේක පිළිගන්නවා පැහැදිලිවම. ලේසි වැඩක් නෙවෙයි. නමුත් මම කියනවා අභියෝගයක් වශයෙන් අපිට තියාගන්න ඕනේ. මේ ඔක්කොම යන රැල්ලේ ගිහිල්ලා අපිත් මේ කාමයෙන්, ද්වේෂයෙන් අපි මේ සෙල්ලම් පෙන්නනවද නැත්නම් අපිට අදිෂ්ඨානයක් අරගෙන අපිට පුළුවන් මේ හිත උලන් අදින්නත් තැනකපත් වෙන පහන් දැල්ල වගේ උඩට තියානින්න කියලා උත්සාහයක් ගන්න කියලා ඒකට බුදුහාමුදුරු කියන්නේ ආර්ය පරිශ්‍රණී කියලා. මේක කරලා බලපෑම් මිනිසෙකුට විතරයි පුළුවන් මේකට අවස්ථාව තියෙනවා කරන්න කියලා. අමාරුයි. බුදුරජාණන්සේ පවා කියන මේක දුෂ්කරයි කියලා. ඒක නිසා Brahmacharya කියන වචනෙටත් ගරු කටයුතුයි කියලා කියන අඩු ගන්න එහෙම ශීලයක් සබඳන් කරලා රකින්න එක. දැන් ඒ නිසා අපි දැන් සමාව සමාප්තියකට පෙළඹෙමුද එත්තාවතා ചാති ගාථා සජ්ජායනා කරලා හොඳයි කල්පනා කරගන්න ඕනේ අපි අද තුන්වෙනි දවසේ මේ වෙනකන් අපේ වැඩපිළිවෙල